සම්පන්න පින්වත්නි අපි අපි නිසරණෝනේ පැත්තෙන් 93 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව වෙනතම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට අලුතෙන්ම සම්බන්ධ වෙන අයගේ දැන ගැනීම සඳහා කරුණු කීපයක් අද ආරම්භක දවස් වශයෙන් මතක් කරන්න කැමැතියි. මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ කාරණා තුනක් විතර ඉෂ්ට වෙනවා. එකක් තමයි කමඨහං සුද්ධ කිරීම. අනිත් එක තමයි ධර්ම සාකච්ඡා. අනිත් එක තමයි අපි මේ දැනට ඉදිරිපත් කරලා තියෙන කමඨහන් පිළිබඳව හෝ මෙහි කරන විවස්ථා පිළිබඳව හෝ සමාදන් කරගෙන සිල් පිළිබඳව හෝ අපේ කියන්නේ ආධ්‍යාත්ම ජීවිතයට සම්බන්ධ මොනවද තියෙනවා නම් අපි ඒ ටික සාකච්ඡා කරනවා. ඉතින් ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව මේ පෙට්ටියට ප්‍රශ්න දාන්න පුළුවන්. දෙක අවස්ථානුකූලව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අවස්ථානුකූලව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා අපි මයික් එකක් ලැහැත්ති කරලා තියෙනවා. ඔව් ඒකට කතා කරන්නයි කියලා ඉල්ලීමක් තියෙනවා. මොකද එතකොට ඒ කටහඬ වාර්තා වෙන්න තියෙන අවස්ථා වැඩි. සාමාන්‍ය සභාවට කතා කරට වැඩි. එතකොට මේකට සම්බන්ධ නොවි පටිගත කරපු දේවල් අහන අයට දෙබසම ඇහෙනවා. ප්‍රශ්නේ සාකච්ඡාව. ඒ නිසා යම් කිසි කෙනෙකුට සතිವಾರයේ අතරමඟ ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් හෝ මාත්‍රකාවක් ඉදිරිපත් කරන්න තියෙනවා කරුණාකර සංඥාවක් කරන්න අත උස්සලා එතකොට අපි මේ මයික් එක ලැබෙන්න සලස්වනවා ඊට පස්සේ තමයි කතා කරන්න මයික් එකේ බැටරි වල ජී ආයුෂ කාලේ නදත් කියන සඳහන් ඒක ඕෆ් කරලා තියෙනවා ඒක අතර ගත්තට පස්සේ ස්විච් එක ඉස්සරහට දෙසරයක් කඩලා මයිකේට මෙහෙම තට්ටු කරලා බලලා කතා කරන්න ඕනේ. ඉතින් ඒක ටිකක් හුඟ දෙනකොට අපහසුතාවයක් වෙනවා. නිරවුල් අදහස ඉදිරිපත් කරන්න මයිකේට කතා කරනවා කියන අදහස. ඉතින් ඒක ඇත්තටම අපේ ඉල්ලීමක් නෙවෙයි මේ අහන අයගේම ඉල්ලීමක් නිසායි අපි මේ වෙලාවේදී මතක් කරන්නේ. ඉතින් ඒ අනුව කැමැති මතක් කරන්න මේ වෙනකොට නිසරණ වනේ වෙනුවෙන් මේ සම්බන්ධ වෙච්ච පිරිසට යෝගාවචර පිරිසට සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම උපාසක උපාසිකාංග පැත්තෙන් කමටහම් බණක් අහන්න ලැබිලා තියෙනවා. මෙහි තියෙන විවස්ථා මේ වැඩමුළුව යනකොට අපි පැවතිය යුතු අවතුම් පැවතුම් විවස්ථා ගැන මතක් කරලා දීලා තියෙනවා. සිල් සමාදන් කරලා තියෙනවා. ඒ තුනේදිම ඒ කමටහන් වල කමටහන් දේශනාවල තේරෙන්නේ නැති වැටහෙන්නේ නැති විස්තර කටයුතු යමක් තියෙනවනම් මේ එක එකන අතර කතාවල් කිසිසේත්ම කරන්න යන්න එපා. ඒක මේ වෙලාවේ කතා කරන්න. ලිඛිතව දෙන්න නැත්නම් සභාවෙන් අහන්න. දෙක මෙහි තියෙන විවස්ථා පිළිබඳව එනත අපි මේ යම් නීති පද්ධතියකට ගරු කරලානේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කරනකොට එකිනෙකා කතා කරන්න යන්න එපා. සැටසටාන් සංවිධායක අපි පිරිමි පක්ෂයේ ඥාන පක්ෂයේ වැඩමුළු නායිකා නායිකාවන්පත් කරලා තියෙනවා සංවිධායකපත් කරලා තියෙනවා ඒ කෙනෙක් අර තව කෙනෙක් තව කෙනකින් විස්තර අහන්න යන්න එපා ඒක එතකොට අපේ නිස්සද්ද භාවයට ඒ කරන කෙන නිස්සද්ද භාවයට අහුම්කන් දෙන කෙන නිස්සද්ද භාවයට සහ දකින්න අහන කෝගෙම නිස්සද්ද භාවය කැඩෙනවා ඒ වගේම මේ කමඨාන් සුද්ධ කිරි මේ කමඨාන් බණ ගැන හෝ සිල්පද ගැන හෝ තුන්වෙනි එක සිල්පද ගැන අපි උපාසක උපාසිකාවන්ට අටසිල් සමාදන් කරලා තියෙනවා. ඒ පන්සිල් වලට අමතරව මේ අටසිල් සමාදන් වෙන්නේ තමන්ගේ දැනුමක් නැතුව සිල්පදකන අවබෝධයකින් තොරව නම් එතකොට වගකීම අපේ පැත්තට එන්නේ. අපි කියපු නිසා සිල්පද රකා සමාදන් වෙලා තියෙන්නේ. එතකොට මේ සිල්පද දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒ නොදැන ඒ වැඩේ කරනවට වැඩිය හොඳයි. මොකද්ද මේ සිල්පදෙන් කියන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඉතික ගැටලුවක් නම් ඒක මේ අවස්ථාව කරගන්න හිතේ කුකුස් තියාගන්න නෙවෙයි සිල්පද පනවලා තියෙන හිතේ විශ්වාසයක් ඇතිකරන නිසා ඒ තුනත් තම තමන්ගේ ප්‍රශ්න වශයෙන් නැත්නම් සභාවට මතුවෙන්න පුළුවන් ප්‍රශ්න වශයෙන් ලේඛනගත හෝ මේ වාචිකව ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ කවුද කැමති කවුද පත් වෙලා ඉන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නේ. නිසා අපි ඉල්ලා හිටමු. ඇවිල්ලා මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියන්නේ. කොහොමද නම කියන්නේ? නම කියන්නේ කොහොමද? බෞද්ධය කියලායි මම කියන්නේ දුමින්දලු නම. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී වේගෙන් විනාඩි 5ක් පමණ පැවිදගෙන යන ලෙස ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙමි. මුලදී එසේ කළමි. හිමින් දැන් ආරම්භ කළත් සිත මූල කර්මස්ථානයේ වරහන් ඇතුළේ පාදයේ පිළිකලාගත හැකි නම් එසේ කිරීම වරදක් දෙයි පහදා දෙන සේක්වා ඔබ වහන්සේට වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මුදින් රෝගී දීර්ඝස ලැබේවි. ඇත්තටම මම වේගෙන් සක්මන් කරන්න කියලා මට නම් කට වැරදුනේ නෑ. කියන එක නට ඇහෙන එක නට මොනව ඇහුණත් දන්නේ නැහැ. මම කියන්නේ මුල් ටිකේ වේගයෙන් හෝ හිමීට යන්නේ නැතුව සාමාන්‍ය ඇඟට දෙන්න ඇවිදින්න ඒකල බලා ගන්න ඇඟේ වේගය මොකද්ද කියලා. ඒ වෙනතු ඒකේ වේගයෙන් ගන්න පටන් අරගත්තොත් එහෙම මේ ඇඟේ හැප්පෙන්න පටන් අරගන්නේ ඒකේ කරලා. එහෙම එකක් මම කියන්නේ මට කියන්න ඕනක මොකුත් නැහැ. ඒ නිසා මුල් විනාඩි පහේ සාමාන්‍යයෙන් හැම්බෙච්ච පෙතේ එහාට මෙහාට ගිහිල්ලා බලන තමන්ගේ ඇඟ විදින සාමාන්‍ය වේගය මොකද්ද කියලා. ඊට පස්සේ තමයි ඒ යටි කායට හිත යොදලා නැත්නම් චේතනාපූර්වක කරන මේ ක්‍රියාවට හිත යොදලා පය බිම තියෙනකොට වම් පය වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරන්නේ. ඒ නිසා මුල්ම කාරණාව විනාඩි 5ක් විතර සාමාන්‍යයෙන් සක්මනට හුරු වෙන්න, කෝල ගතියන්න, කෝඩු ගතියන්න ඇවිදින්න කියනවා කියන එක කියනවා මිස වේගෙන් යන්න කියලා කියන්නත් එපා. මම කියලත් නැහැ. පටලවා ගන්නත් එපා. ඒක අවශ්‍ය නැත්නම් හොඳට හුරු වෙච්ච තැනක තමයි දාන තැනක සක්මන් කරනවා නම් ඒ මූලික පෙළගැස්ම අවශ්‍ය කරන්නේ පටන් ගන්න තැන ඉඳලම පයේ වම් පයේ දකුණු පයේ වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරන්න පුළුවන්. ගෞරවතර ස්වාමීන් වහන්සේ සෑහෙන වෙලාවක් විනාඩි 40ක් පමණ පාදයේ සිට පිටවාගෙන ගමන් කළෙමි. වාමපදුරේ සක්මන් කිරීමේදී යනුවේ ගොරෝසු බව යටිපතුලට දැනේ. වලින් මුලේ ගමන් කිරීමේදී සෙනඟ වැල්ල පෑගෙන විට සෙනඟට රවුල් තැන්වලදී වේලසටත් දැනේ. සිතුවිලි වෙයි එහෙත් අරමුණේම සිත පිහිටවා ගත හැකි තත්වයක් ඇත. මෙසේ සක්මන් කිරීමේදී ඇසට කඳුළු නියදනයි ඒ தත්ත්වය පිළිබඳ පහදීමක් පහදා දීමක් කර දෙන මෙලෙවි ඔබ වහන්සේට දීර්ඝායස සහ නිරෝගී සුව පතන අතර ඉක්මනින් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සක්මන් කරනකොට හෝ පරියන්ක ඉන්නකොට කයට හිත ගියාට පස්සේ විශේෂයෙන්ම කයේ නොයේකුත් විලෝපන වෙනස්කම් හිතපු නැති දේවල් වෙනස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට මේ දීලා තියෙන ප්‍රකාශයෙන්ම වචන ටිකක් අරගත්තොත් උත්තරේ සකස් කරන්න තමන්ට ලනුපැදුර යවිදිනකොට ඒකේ තියෙන රළු ගතියත් වැල්ලේ යවිදිනකොට තියෙන සුමුදු ගතියත් ඒ පෘෂ්ඨයේ රළු සුමුදු ගතිය කොහොම වුණත් සතිය පිටවන්න පුළුවන් ගතිය විස්තර කරලා තියෙනවනේ මේ වම මේ දකුණ කියලා දාන්න. ඉතින් එතකොට මේ රළු පොළවේ යවිදිනකොට හෝ සියුම් පොළවේ වැල්ලේ යවිදිනකොට ඇහි කඳුළු වෙන ගතිය තියෙද්දිත් වම දකුණ බලන්න පුළුවන්ද කියන කාරණාව මේ ලිපියේ ලියලා තිබුණා නම් මට ඒක විශාල තොරතුරක්. ළමුත් ඒක පිළිබඳව එච්චර පැහැදිලියක් අතව නෙවෙයි ප්‍රකාශ කරලා තියෙන්නේ මම ඉල්ලා හිටිනවා මේ ඇස්සට කඳුලීලියම නිසා සක්මන් කරගන්න හෝ මෙනෙහි කරගන්න හෝ වම දකුණ බලා ගන්න බැරි තත්වයක් මතුවලා තියෙනවද ඉතින් මේ ප්‍රශ්න ලියපෙන්න කැමති නම් සභාවට කට උත්තර දෙන්න ඒක ලොකු සාකච්ඡාවට ලොකු ඕජාවක් රසයක් එනවා එහෙම නැත්නම් මේ වගේ ලක්ෂයක් ගොත් එකක් එනවයි කියලා බලාපොරොත්තු වෙන්න. ඔය හැම එකටම ඊගාට මොකද කරන්න ඊගාට මොකද කරන්න කියලා අහනවා වෙනුවට පොදු උත්තරයක් තියාගන්න මතුවෙන තාක් මොන දේ මතුණත් තමයි සක්මන් කරන බව දන්නවනම් සතිය කැඩලා නැහැ. අපි මේ සක්මන් සම්පූර්ණ කරන සතිය වඩා ගන්න මිසක්කා මේ කකුලෙන් පයේ හිත තියාගන්නවා කියන එක නෑ. ඒක නිකන් අරමුණක් විතරයි. වාංගුවක් විතරයි. නිසා කකුලෙත් හිත තියද්දී ඇහැට කඳුළු වෙයි, කන කහන්න පටන් අරගනි, නියපොතු වගේ නොලියන්න පටන් ගනි, නාසයේ දෙපැත්තේ කුයි කුයි ගන්න පටන් ගනි, ඇස් කෙවිනි කහන්න පටන් ගනි. මේ ඔක්කොම පවතිද්දී සක්මන කරන්න පුළුවන් නම් මම මේ පොදුවේ මතක් කරන්නේ මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ධක්මං කරගන්න බැරි තරම් දරා ගන්න බැරි තරම් ප්‍රශ්නයක් වුණොත් විතරයි අපි කළ යුත්තේ මොකක්ද කියලා අහන්න ඕනේ. සාමාන්‍යයෙන් කයට හිත ගත්තට පස්සේ වෙනද කයේ නොදැනීච්ච ගොඩාක් දේවල් පේන්න පටන්. ඒක ඔක්කොම භාවනාවට ආනිසංස අතවාසි මිස එක එකට නතරලා දැන් මම මොකද කරන්නේ දැන් මම මොකද කරන්නේ කියලා ප්‍රශ්න කරන්න ගන්නවනම් ඒ මායя කියලා හිතා ගන්න. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ කොයි එකාවත් ඉදිරියට ගියා නම් බුදු ධර්මයේ මේ හැම එකටම නතර වෙලා තෙපර බබා ප්‍රශ්න අහන්න ගත්තොත් ඒ මායя ඒ කරදර ඒ කෙලස් එනිසා යෝගාවචරය මේ ප්‍රශ්නේ මත ඉස්සරහට එන ප්‍රශ්න වලටත් හිතේ තියාගන්න ඉඳගෙන ඉන්නකොට වේවා සක්මන් කරනකොට වේවා අරමුණට හිතාවට පස්සේ ඇඟේ নানা ප්‍රකාර දේවල් සමහරව රූප සමහර ශබ්ද සමහර ගන්ධ සමහර රස සමහර ස්පර්ශ ඉන්න පුළුවන් ඒ තියෙද්දිත් පිහිටවන සතිය තමයි වැදගත් වෙන්නේ එහෙම කරදර නැති වෙලාවේ පවතින සතියට වැඩිය ඒ කරදර තියේදී සතිය පිටවන්න පුළුවන් වටිනවා ඒක නිසා කාටත් මේක පොදු උත්තරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වම් බිම තබන විට වම් වෙනුවෙන්ද දකුණු පාය බිම තබන විට දකුණු වෙනුවෙන්ද මෙනෙහි කළෙමි. පොළවේ සීතල ගතියක්, වැලි කැටවල රළු ගතියක් පතුලට දැනුනි. සක්මන් කරන කාලයේ වැඩි වන විට විනාඩි 20ක් පමණ යන විට වලේ සීතල ගතියක්, වැලි කැටවල රළු ගතියක් වඩා හොඳින් දැනුනි. මේ වන විට මේ සිහි කරමින් සිටියේ වම දකුණ ලෙස නොව සීතල රළු ගතිය ගැන තවත් විනාඩි 10කට පමණ පසු මේ නැවතත් වම දකුණ ලෙස ප්‍රයතදීම මෙනෙහි කළෙමි. වම දකුණ ලෙස මෙනෙහි කරන විට සීතල රළු ගතිය හොඳින් දැනෙන්නේ නැත. ඒක ඒකේ ප්‍රශ්නයක් වශයෙන් නෑ ප්‍රකාශයක් වශයෙන් තියෙන්නේ. නමුත් පැහැදිලි උත්තරයක් මේකට තියෙනවා. මෙනෙහි කිරීමේදී මෙනෙහි කරන්නේ සම්මුතිය සම්මුතිය බලනකොට নানা ප්‍රකාර පරමාර්ථ ධර්ම පේනවා. පරමාර්ථ ධර්ම ප්‍රතිපත්තියක් වශයෙන් මෙනෙහි කරන්නේ නෑ. ඒක නිසා මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ මෙනෙහි කිරීමේ සීමාව දන්නේ නැතුම ඉක්මවලා. ඒ නිසා වම දකුණ කියලා කියන සම්මුතියක් ඒක දිහා බලාිනකොට පේන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, සීතල ඒව ඔක්කොම પરමාර්ථ ධර්ම. ඒව මෙනෙහි කරන්න එපා. ඒක නිසා මෙනෙහි කළ යුත්තේ තමන් කරන සම්මුති දේ. එතකොට ගොඩාක් දේවල් වැටහෙනවා. ඒ වැටහෙන දේවල් මෙනෙහි කරන්න බැරි තරම් ශීඝ්‍රයි ඒවා මෙනෙහි කරන්න ගියොත් වෙන්නේ ඒව අල්ලගන්න බැරි වීම නිසා භාවනාවේදී අසහනකාරී වෙලා මෙනෙහි කිරීම වරද්දාගෙන අවුලකටපත් වෙනවා. ඒ නිසා සක්මන් කරනකොට මෙනෙහි කරන්න වම දකුණ වශයෙන් නැත්තම් එසවීම තැබීම වශයෙන් මිස ඒ පේන භාව ගති ස්වභාව ගති ධාතු ගුණ නෙවෙයි. ඒ ධාතු ගුණ මෙනෙහි කරන්න යෑමම මේ මෙනෙහි කිරීමේ මාතෘකාව ඉක්මවා යෑමක්. මේක හැබැයි ඒක තේරුම් ගතියකුත් පේන තියෙනවා. ඒක වෙච්ච දෙයක් කරපු දෙයක් නෙවෙයි. ඒක වාර්තාගත කරපු නිසා මට මෙහෙම කියන්න හිතෙන්නේ. පරියන්කේ ඉන්නකොට ඉන්නවා කියලා හෝ ආස්වාස් ප්‍රසවාසස මෙනෙහි කරන්න. ඒ ආස්වාස් ප්‍රසවාසය ඇතුළේ දැනෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගති ඒ ඒ වශයෙන් මෙනෙහි නොකරන්න. මේ දේ කරන්නත් ඕනේ මේ දේ නොකරන්නත් ඕනේ. ඉතින් මේක මේ අලකොල මීනකොල දෙක වෙන් කරලා අඳුර ගන්න වගේ. කේල් ගහ කාපම් පොල් ගහ කන්න එපා කියනවා වගේ හරක කනකොට කේල් ගහ කන්නේ පොල් ගහ කන්නේ කියන එක මාරු කරලා ගන්නවා වගේ මේ මෙනෙහි කිරීම වරද්දා ගත්තොත් මෙනෙහි නොකලාසීම වැරද්දක් සිද්ධ වෙනවා. මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා වෙන් කර ගැනීමට තේරුම් ගන්න උඟක් කල්යන. මට කියන්න අමාරුයි මම මේ කියන වාක්‍ය දෙකේ එක තේරුම් ගනි කියලා. දල වශයෙන් මතක තියානින්න සම්මුතිය විතරයි මෙනේ කරන්නේ පරමාර්ථ ධර්ම ගති භාව ස්වභාව මෙනේ කරන්නේ නැහැ. ආනාපානසති භාවනාව නිතර වඩමි. ගැල්ල දෙස බලා සිටින විට ශනිකව ඉන්දිය හෝ ශරීරයේ යම් කොටසක ඇති ධාතු ප්‍රබලව දැනෙන්නට පටන් ගනී. එවිට එය දෙස බලා සිටිනු. එම ස්ථානයේ ධාතු වෙනස් වීම අප සියලු ලෙස අත්දකිමු. එම වෙනස් වීම හොඳින් බලා සිටිමු. මේ පිළිබඳ කල යුතු දෙයක් ඇද්ද? ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔය දකින්න ධාතු ගුණ පෙන්වන්න නැතුව මේකයි කියලා කියන්නේ නැතුව මට මුත්‍යා උත්තර දෙන්න බෑ. ඒ නිසා මේ ධාතු කියන විශේෂ විශාල විශයක්. ඒ ධාතු දැනෙනවා කියලා කිව්වට ඒක මොකද්ද යෝගාවචරයේ අදහස් කරන්නේ ප්‍රායෝගිකව මොනවද දැකපු කොටස් කියන එක ලිව්වේ නැත්නම් මේ හරියට ගණන් පත්‍රයක ගාන ලියලා සුළු කරපු හැටි කියන්න තු උත්තරය ලියලා ඉස් දෙකක් ගහලා තියෙනවා. ලකුණු දෙන්නේ නැහැ. ඒතර කියන්නේ උත්තර කොපි කරලා. මයික් එක පොඩ්ඩක් යවන්න. අපස්තර ස්වාමීන් වහන්සේ දැන් ඇහි ස්වාමීන් වහන්සේ ඇහි පුලන් රැල්ල දිහා බලන් ඉන්නකොට එතකොට ඇහි චලනය ගන්න ගන්න. ඊපස්සේ ඇහි දිගටම දවස් ගණනාවක්ම භාවනා කරන කරන අවස්ථාවේදී ඇහි තද ගතිය, මේව ගතිය, සියුම් ගතිය වගේ තේරෙන ගන්නවා. ඊට පස්සේ ආයෙ සමහරට දත්වල තද ගතිය දිගටම ආනාපාන සති භාවනාව ස්වාමීන් වහන්සේ මම කරන්නේ. ඒ කරනකොට එතන සමාධිමත් ගිහිල්ලා ඊපස්සේ සුමාන ගානන් දත්වල තද ගතිය, සියුම් ගතිය, කීරණ ගතිය ඒ වගේ ඒ විදිහට යනවා. ඒ වගේ එක එක තැන්වල ස්වාමීන් වහන්සේ වගේ ඉතා සිංහ පොඩ පොඩ වෙලා ඊට පස්සේ හරි ඉතා වේගින් ඒ තත්ත්වය පෙන්වන්න කරනවා ස්වාමීන් වහන්සේ. ඒ තත්ත්වය කියන්නේ? ඒ වෙනස් වෙන ගතිය, තද ගතිය සමහරට කළුයි සුදුයි කළුයි සුදුයි ඇහි ගන්නකොට කළුයි සුදුයි කළුයි සුදු මම හිතන එක හිතේ. ඒක අපි දකින්න හිතෙන එක. ඇහි ඒක ඇහි රූපය. ඒක දකින්න හිතෙන. ඒ හිතත් වෙනස් වෙනවා. ඒ වගේ සිතුවිල්ලක් ඒ වෙලාව ඒ වෙලාවට එනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ඇහි මේ රූප වර්ණ රූපයක් පෙන්න විකාරය තියෙද්දී තමන්ට ආනපනෙත් පේනවා. එතකොට මේ හරහා මේ විදියට දතේ තද ගතිය, ඇහි වර්ණ රූප පෙන්න අතර වැඳ ආනාපානයේ ගති ලක්ෂණු, භාව ලක්ෂණු, ස්වභාව ලක්ෂණු වෙනස් වීමට ලක් වෙනවා කියලාද හිතෙන්නේ නැත්නම් ආනාපානයේ අතරමැද නොවෙනස්ව පවතිනවා කියලා. ආනාපානෙත් වෙනස්ව නමුත් මම ඒතකොට ආනාපානෙ නෙමෙයි හිත තියෙන්නේ මම දැන් මේ වෙනස් වෙන දිහා දැන් බලන් ඉන්නවා. නමුත් වෙනස් වෙන දිහා බලාන ඉඳද්දී ආනාපානට යන්න තියෙන ඉඩ තියෙනවනේ. ඒක අහලානේ මම ප්‍රශ්නේ අපි. එතකොට ඒ විදියට බලනකොට මේ වෙනස් වෙන බාහිර අරමුණු තියේදී ආනාපානේ කතන්දරේ ආනාපානේ ජවනිකා ටික ආනාපානේ නාඩගමේ ජවනිකා වෙනස් වෙනවද නැත්නම් ආනාපානේ නියතව වෙනස් නොවි පවතිනවා කියලා තියෙනවා. ආනාපාන සත් ස්වාමීන් වෙනස් වෙයි පවතිනවා. ඒක නිසා මේ දේවල් වලදී වැදගත්කම නැත්තම් අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ද්විතීයි අරමුණ වෙනස්කම් වැරදගත් නැත්තේ නෑ ඒකත් හිත දිනුනකොට පේනවා නමුත් ආනාපානයේ වෙනස්කම් ගැන කතා නොකළොත් මේ හිත තියන්න ඕන තැන තියදී පිටතැන් ගැන කතා කරනවා එහෙම නැත්නම් යෝගාවචරය ප්‍රමුඛතාවයේ දිය යුතු දෙයට ප්‍රමුඛතාවය දෙන්න දන්නේ නැතුව බාහිර දේවල් වලට විස්තර කියන මම කියන්නේ විස්තර වැරදි කියලා. මම කියන්නේ විස්තර නරකයි කියලා. නමුත් ආනාපානයේ තේමාව කතා වෙලා නැහැ. ඒ නිසා මෙතන කරන්නේ මෙතන වෙන්නේ ආනාපානයෙන් පිට යන්න එස්කේපිසම් එකක්. අරක පේනවා මේක පේනවා කියලා විස්තර කතා කරාට ආනාපානයේ කතාව ආනාපානයේ ඇසුර ආනාපානයට තියෙන විස්තර කතනය යට ගිහිල්ලා. ඒකට අහගෙන ඉන්න කෙනාට තියෙනවා මේ යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියලා කියනවා. එහෙමනම් බලන්න ඕනේ මේ ඔක්කොම නටන නාඩගම් ඇස්සේ ආනාපානයේ කෙරෙහි Tamange තියෙන ආකල්පය පැහැර ගැනීමට කරන කම්පන චලයන් චංචලයක්ද මේක. නැත්නම් මේ කොච්චර කම්පන චංචල තිබුණත් ආනාපානයේ ජවනිකා වෙනස් වෙන හැටි රූපාන්තරණයකටපත් වෙන හැටි Tamanට සපේලා උත්තර දෙන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. ආනාපානෙට වෙන සංසිද්ධිය සංගතිය කියන්න පුළුවන්. නෑ සර්. ඇත්තට ඒ විදිහට ආනාපානෙට නෙමෙයි මම හිත යොදන්නේ දැන් අර ඒක ප්‍රධාන වශයෙන් මේ සුද්ධ කරගන්න ඕන කමටහන. ඒ කියන්නේ අපි ෆැක්ටරියක් රන් කරනකොට ප්‍රධාන නිෂ්පාදනය තියෙනවා අතුරු නිෂ්පාදනය තියෙනවා. අතුරු නිෂ්පාදන වලට සම්පූර්ණ මැනේජ්මන්ට් එකේ ඇටෙන්ෂන් එක ගියොත් ප්‍රධාන නිෂ්පාදනය මොකද වෙන්නේ? ඒක තමයි අපේ සම්පූර්ණ ජීවිත අවුල් වෙලා තියෙන්නේ. අපිට කවදාකවත් කළ යුතු ප්‍රධාන දේ දන්නේ නැහැ. ඒ වෙනුවට අනිත්‍යව ගැන රචනා ලියනවා, කවි ලියනවා, නාටකම් කරනවා, සෙල්ලම් නටනවා. එතකොට ඒ තරමටම ප්‍රධාන දෙයට වසුරු හෙලනවා. ප්‍රධාන දේ නොසලකා හරිනවා. ප්‍රධාන දෙයට නිග්‍රහ වෙනවා. මේ නිසායි සංසාරේ දුක් විඳින්නේ අපි. කල යුතු දේ පැසක තිබියදී ඒක හොඳටම දන්නවා. ඒකට givisකන අස්සම් කරලා තියෙන හැබැයි වෙන මොකද්ද කරන්නේ? මේක වගේ ජෝක් එකක් මුළු ලෝකෙම නැහැ. Taman කල යුතු ප්‍රධාන දේ වැත්තක තියලා අනුන්ගේ සීනි කිරන්න පටන් ගන්නවා. ඒකෙල්ලෙල ඒක ගැන නඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඇහුවොත් උඹ මොකටද මේ මේ ඇවිල්ලා සුදු ඇඳගෙන ඉන්නේ කියලා ඉන්නේ නම් මූල කර්මස්ථානේ බලන තමයි මේ පෙන්නන නාඩගම් නිසා මූල කර්මස්ථානේ පිට ගිහිල්ලා හිත ඒ පෙන්නන නාඩගම් ගැන ඉතින් නඩු. නමුත් Taman ඉන්නේ Tamanගේ වලිගුඩ කියලා තාම තේරෙන්නේ නැහැ. වලිගේ පාගගෙන කියලා තේරෙන්නෙත් නැහැ. ඉතින් කමඨාන සුද්ධ කරනට නැවත කියන්නේ ඌව හොඳයි වනරක නැහැ. නමුත් Tamanට මූල කර්මස්ථානේ තේමාව පවත්වන්න බැරි නම් අපි ප්‍රමුඛතාවයේ තේරීමේ නොතේරීමේ ප්‍රමුඛතාවයේ නොතේරීමේ සාපේට ලක් වෙනවා. ඒ නිසා මේවා පෙන්වන එක නරක නෑ. නමුත් මේ පෙනීම නිසා මූල කර්මත්තනේ මෝහා වෙන්න දෙන්න එපා. මූල කර්මත්තනේ අවධානය පිට යන්න දෙන්න එපා. ගියේ ගමන් අපි අපි ආරක්ෂක භූමෙන් පිට. අපිට අදාළ නැති භූමියක හැසිරෙනවා. ඒ නිසා අපිට කුටි කන්න වෙනවා. අපේ අපේ ගෝචර භූමිය නෙවෙයිනේ. අපි වෙන භූමියකට පැල්ල ඒක රසයි. නමුත් ඒ හරහා වෙන්නේ මොකද්ද? ගෝචර භූමිය අමතක කරන්න, ගෝචර භූමියට අනදර කරන්න, ගෝචර භූමියෙන් අපි අසරණ කරන්නයි මේ කටයුතු කරන්නේ කියන එක නිකන් ඇස්බල්මේ තියෙනවා. එතකොට ඒ ඔක්කොම තියෙදි බලන්නේ මූල කර්මස්ථානට සම්බන්ධ විස්තර වෙනස් වීමෙන් පවතිනවද? ඒ සම්බන්ධයෙන් මට මොනවද කියන්න තියෙන්නේ? ඒකයි මගේ මූලිකම කෘත්‍යය. ඒක තියෙද්දි මේ අනම්මනම් කියන්න පටන් අරගත්තොත් යන්න කොහෙද මල්ලේ පොල් තමයි. කන්නේ කේල් ගහද පොල් ගහද කියලා දන්නේ ඒක ඇත්තටම භාවනා කරුවට බණ ඇහුවට දාන දුන්නට සිල්ලක්කට හරියන්නේ සමත භාවනා කරුවට හරියන්නේ නැහැ. කමඨාන සුද්ධ වෙන්නම ඕනේ. සාකච්ඡා කෙරෙන්නම ඕනේ. ඒ සාකච්ඡා කරනකොට පේන්නේ නිකන් ටොකු අනිනවා දඬුවම් කරනවා වගේ. නමුත් ඒක කරගන්න නැතුව කොච්චර භාවනා කරත් මේ ඇහිදල් මේ හිත් ඔය ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ පල්ල නැති මල්ලකට බඩු එකතු කරන්න හදනවා. කොච්චර හොල්ලලා දැම්මත් මල්ලෙන් යනවා. තේරුණාද? කියමු බලන්න මොනවද තේරුණේ කියලා. ආනාපාන සති භාවනාවත් ඒක අමතක කරන්න. ඒ වෙලාව ස්වාමීන් වහන්සේ හුඟක් වෙලාට ආනාපාන හුඟක් සිව් වෙච්ච අවස්ථාවක තමයි ඕක වෙන්නේ. ප්‍රබල අවස්ථාවේ ගුරුසු විශ්ව දැකලා සිව් වෙලා සිව් වෙලා එනකොට තමයි ওই වගේ එක ස්ථානයක මොකක්ද ඒකට ඒක ඒකත් ප්‍රකාශයක් මම මම කියපු දෙයින් අහුලගත්තේ මොකද්ද මොකක්ද අහුලගත්තේ ආනාපාන සති භාවනාවට අසතිය වෙන්න ඒ සති දිගට මෙතනට සති තියන්න ඕනේ ඒකටයි මේ නරි නාඩගම් නටන. ඒකටයි මේ নানা ආකාර සෙල්ලම් නටන. ඊව ගැන කතා කරනකොට ඒකාන්තෙම ආනබන්ට ආනදර කරා වෙනවා. මේක වෙන්නේ ආනබනේ සියුම් වෙනකොට තමයි. ඉතින් එතකොට යෝගාවචරයේ සරණ ආනබන්. යෝගාචර ආනපනේ අසරණ කරලා අනාථ කරලා මේ කොහෙද යන කුණු කන්දලක් ගැන කතා කරනවා. ඒක තේරෙන්නේත් නැහැ. මොකද හිතෙන්නේ මේකේ ලස්සන නිසා වටිනා තනක් කියලා. වටිනවා තමයි ඇත්තටම වටිනවා. වටිනවා ආනාපානෙත් එක්කම ආනාපාන විස්තර කියමින් යනවනම් කතාව වටිනවා. ඒක කමඨාන් සුද්ධ කිරීමේ වැදගත් අවස්ථාවක්. වහන්සේ සඳහන් කළා මම දැන් මෙතන කියා කටට සිතගත් විට කයට කයට සිතගත් විට වෙනවා හිස් දෙනක් වෙනස වෙනවා නම් ආස්වාස ප්‍රස්වාස පහුරු ගන්න එපා කියලා ඔබ වහන්සේගේ වැඩමුළුවේ වැඩමුළු වලින් භාවනා පටන් ගතිමි. හෘද ස්පන්දනය රුධිර ගමන ආදී ප්‍රකට වූ අයෙක් නමුත් ඒ හරගියේ නැති නැති මේ මට දැනෙන දේවල් බොහෝ නිසා එක් දෙයක් ප්‍රකට කරගත නොහැකි නිසා මම හිතන්නේ පස්සේ ඒක වෙන්න නොදී හුස්ම බැලුවා මම භාවනා කරන වාර ගණන අභිනසාදෝ අර කියන හිස් අවකාශ ආදියට මම ඇවිත් නැත මගේ පුහුණු කිරීමේදී මදි නිසා වෙන්නේ නැති නැතිනම් ඔබ වහන්සේ අර පැවසු ආකාරයට මම කය වෙන විදිහකට පෙනෙද්දී ආස්වාස ප්‍රස්වාසයේ පවුරු ගන්න නිසා වෙන්න පුළුවන්. මේ කොහොම කරද්දී මෙතන භාවනාවට යෙදිලාමදී ඒ නිසා කාර්යක්ෂමතාවය වැඩි කරන්න බෑ බණ දැනගත්තට සීලෙ තිබුණට අපේක්ෂාව තිබුණට බොහෝ ආර්ගාණයක් කිරීමෙන් තමයි කාලයක් යනවා මේකට. ඒ කාලයට අදාළ ඒ පහුණුව නැතුව වෙන දෙයකින් ඒක අඩුව පරිමාන්න බෑ. මෙතන වෙලා තියෙන්නේ භාවනා කරලා නැහැ. කරනකොට කයට හිත ආවට පස්සේ එක්කෝ අර හෘදපස් ස්පන්දනය, රුධිර ගමනය, ওই නලියන දේවල් හෝ, ආනාපානය හෝ මුඛයේ දින සතිය තියෙනවා. දැන් මෙතන සතිය ඇවිල්ලා සතිය සැකයට උතුරු දීලා. මම කෝකෙද හිත තියන්න ඕනේ මේ පේන කයි sannivedanawalද එතකොට ඒවා වෙනස් වෙනවා. නැත්තම් ඒකාකාරීව පවතින ආනාපානෙද කියලා මේ සැකේට හේතුව ඇති වෙන්න බල්ලා නැතිකම. ඇති වෙන්න භාවනා කරලා නැහැ. ඒ නිසා මේ මම අර කියන ටිකක් දියුණු යෝගාවචරයට අවශ්‍ය තොරතුරු තාම ඔලුවට ගන්න එපා. වාඩි වෙලා බලන්න මයි කයට හිත ගන්න පුළුවන්ද? කයට අරගත්තට පස්සේ නිතරම හම්බ වෙන ප්‍රසිද්ධව හම්බ වෙන ප්‍රකටව හම්බ වෙන අරමුණක් තියෙනවන්නා ඒක සරණ යන්න. එහෙම නැත්නම් Taman කයට හිත අවබව විශ්වාස කරගෙන තව බොහෝ කාලයක් භාවනා කරනකොට Tamanට අදාළ කර්මස්ථානයේ කර්මස්ථානයේ විසින්ම ඉදිරියට එයි. එහෙම නැතුව තෝරන්න ගිහිල්ලා ඒක කරන්නද මේ කරන්නද කියන සැකය දුරු කරන්න බෑ ඇති වෙන්න භාවනා නොකර. ඒ නිසා මේ වගේ වැඩමුළුවේ ඉන්න වෙලාවේදී පුළුවන් තරම් බලන්න මම දැන් සතිය තියෙනවා කයට හිත ඇවිල්ලා තියෙනවා. ඒක වෙනස් වෙන අරමුණු රාශියක් මත තියෙන නැත්නම් එක දිගට පවතින ආනාපානේ වගේ එකක්ද තියෙන්නේ කියන එක මට අයිති නෙවෙයි. ඒක බලහන් ඉන්නකොට එයා විසීම ඔප්පු කරાવી. එතෙන්ට යනකම් කලබල කරන්න එපා. එතෙන්ට යන්න ඉස්සෙල්ලා කළ යුතු දේවල්, එතන ගියට පස්සේ කළ යුතු දේවල් දැම්ම කරන්න ගත්තොත් ඒක නිකම්ම කරන භාවනා පිළිබඳ සැකයක් හිටියු. මේ සම්පූර්ණ ලියුම ලියලා තියෙන්නේ විචල්‍ය සාධක තුනක් පටලවාගෙන. නමුත් ප්‍රධාන බාධාව තියෙන්නේ ඇති වෙන්න භාවනා කළා නැහැ. දිගට භාවනා කරනකොට මේක දුරු වෙනවා දුරු වේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. හරිතර ස්වාමීන් වහන්සේ හුස්ම ගැනීමේදී වතුර බින්දු උඩට යන්න වාගේ ගලා යනක් පේනවා. මේ හුස්ම කොටසින් කොටස උඩට සහ යටට යනවා. එතකොට මම මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. බෝවන්සේ මේ ගැටලුවට පිළිතුරක් දෙනසේක්වා. එතන ගැටලුවක් නෑ අපි කියලා නෑ කිසියම් තැනක මේ අනිච්ච දුක්ඛ අනත්තං කතාවක්. ආස්වාසය කරනකොට ආස්වාසය කියලා මෙනෙහි කරන්න ප්‍රස්වාසයට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න මේ ලියුමේ ගැටලුවකුත් නැහැ. මේ හේතුව මේ gedirin ගෙනාපු දේවල් දාගෙන භාවනා කරනවා. ඒ නිසා මේ වගේ කෙනෙකුට කෙටි සරල උත්තරේ තමයි නැවත සැරයක් අර මූලික කමඨාන උපදේශ මනපටියට අහුම්කම් දෙන්නේ. මේක මේ කියලා තියෙන එකට මම වග වෙනවා. ඒ බොහොම සරලයි බොහොම ඍජුයි සංකරණතා මුකුත් නැහැ. මේ සංකරණතා දැම්මොත් භවනා සංකර වෙලා අවුල් වෙනවා. ඒ ගැටලු මේ පඬිතුකමට කරගන්න දේවල්. ඒ නිසා ආස්වාස් ප්‍රසවාසයෙන් මෙනෙහි කරලා මේ වගේ තව කෝටියක් දේවල් පේන්න තියෙනවා. ඒ දේ පේනකන් ආනාපානෙ හුරු කරන්න, ආනාපානෙ යාලු කරගන්න, ආනාපානෙ ආසන්න කරගන්න, ආනසන උත්සන්න කරගන්න. එතකොට භාවනා මෙහෙවයි. ඕක මේ අනිච්ච දුක්ඛ අනත්තම් වගේ දේවල් දාන්න ගත්තොත් ඉතින් ඒකට මට වගේ කියන්න අමාරුයි මොකද ඒවා මූලික උපදේශ පන්ති නැති දේවල්. සති භාවනාවෙන් හුලංගල්ල දිහා බලා සිටියා. ඉතාමත් හොඳ සමාධිගතව සිටියා. දීප්තිමත් ආලෝකයෙන් ශරීරය මෙදෙනී ගියා. එකවරම තද අන්ධකාරයක් ඇති වී මුළු ලෝකයම නතර වූ බවක් හැඟුණා. සමාධියෙන් නැගී සිටියා. ඒ එක්වරක් ඇති මේ භාවනාවේ ප්‍රගතිය ආපස්සට යන්නේද ගෞරවයෙන් පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියා. මේ වගේ තින් සිද්ධි සිද්ධ වෙයි. නමුත් ඒක සිද්ධියකින් මොන්නම වැදගත් පණිවිඩයක්වත් ලැබෙන්නේ නැහැ. වැදගත් පණිවිඩයක්ම එක දේ දසදහස් වර වෙනකොට තමයි පණිවිඩේ වටනාකම තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් වෙනවා. මේ හැම දෙයකම අර්ථකතන ඉල්ලන්නේ ප්‍රතිඵල අපේක්ෂා බහුල කමේ වැරද්ද නැත්නම් අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං කියන විදිහට අනාගත සැලසුම් වැඩි කෙනෙක්. ප්‍රතිඵල අපේක්ෂා වැඩිකමක්. ඉතින් මේක එක පැත්තකට හොඳයි. මොකද උනන්දුවක් තියෙනවා. නමුත් අරමුණ ඉක්මවලා ගිහිල්ලා. ඒ නිසා මේ වගේ දේවල් උදේට කනවා දවල්ට කනවා රැයට කනවා කියන ගානට නිතර වෙන්න අරින්න ඕනේ. එතකොට නම් කියත හැකි මේක පණවිඩයක් දෙන්න ආපු කෙනෙක්ද නැත්නම් මේක හොදෝ යන අහක යන කොඳුරුවද දන්නේ නැහැ. ඒ නිසා හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. මේක නැවත නැවත එනවනම් පණවිඩයක් තියෙනවා. ඒ නිසා නැවතත් මේකේ රචනයේ සම්පූර්ණ රචනා කරලා තියෙන සමාධිය මුල් කරගෙන ඒකට මම වගේ කියන්නේ අපි මුළු වැඩමුළුවේම යන්නේ සතිය මුල් කරගෙන ඒ නිසා මේ විස්තර ප්‍රකාශනය ඒ වගේම ප්‍රමුඛතාවයේ දී යුතු දේ සතිය බව නැවත නැවතත් හිතට වද්දන්න සමාධිය පැත්තට ගිය ගමන් වුණා කියෝගේ මට කිතගේ පටලවා ගන්න. එහෙම කියන එක වැරදි ඇති. නමුත් මට මේ පදනම ගන්න නැතුව වැඩමුළුවලක් මෙහෙවන්න බෑ. මම මෙහෙවන්නේ වැඩමුළුව මුළු එකම මෙහෙවන්නේ සතිය ඇති කරලා දෙන්න මිසක් ඔයගොල්ලෝ හිතාන එන සමාධියට නෙවෙයි. ඒ නිසා මේ රචනේ ලියලා තියෙන්නේ උතුරු දන දිහා බලාන දකුණ ගැන ලියාපු රචනයක්. බොම්බේ ලුකින් කල්කටා. ඒ නිසා කරුණාකරලා මූලික වෙනස හදා ගන්න මේ වැඩමුළුවේ උපදෙස් ලැබිලා තියෙන රචනයේ වියුත්තේත් බැලිය යුත්තේ සතිය පැත්තට මිස සමාධිය පැත්තට ගියොත් මේ ඉතින් ඔයගේ පටලවිලි වෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම වසර දෙකකට වැඩි කාලයක සිට උදරයේ පිම්බීම හැකිලිම භාවනා කරමි. එහිදී හුස්ම තුනී ගොස් පිම්බීම හැකිලිම එකක් ලෙස දැනේ. මෙසේ පැයකට වැඩි කාලයක් සිටිය හැක. මෑතකදී සිට භාවනා කරන විට හුස්ම තදවීමක් හුස්ම ගැනීමට අපහසුතාවයක් දැනේ. එය මා ගණන් නොගෙන නැවත මූල කර්මස්ථානය මෙනෙහි කරමි. එය වරින් වර මතුවේ වර්ධවස්තේ යම්කිසි දෙයක් සිදුවන බව දැනි භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව නිර්වාණය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමි. එතකොට අර මේක කතාව යන්නේ පිම්බි මහැකිලිම දිගේ. ඒ පිම්බි මහැකිලිම මේ පිම්බි මහැකිලිම නෙවෙයි. මේ හැකිලිම මේ පිම්බි නෙවෙයි කියන හොඳට වෙන්ව අඳුර ගන්න පුළුවන් ගිහිල්ලා පස්සේ මේ දෙකේම සම ලකුණු නැත්තම් අඳුර ගන්න බැරි බවට තියෙන ලකුණු පහළ වුණා වගේ කතාවකින් රචනෙ පටන් අරගන්නේ. නමුත් එහෙම ඉන්නකොට වර එක මේ තද ගතියක් හුස්ම ගැනීමේ ආයාස කර ගතියක් එනවා කියන එකක වැටහෙන්නේ. නමුත් Tamanට මේ සපේලා උත්තර දෙන්න පුළුවන් නම් මේ ආයාස කර ගතියක් දැන් ආව මට ඒ වුණත් මේ බිම්බීම හැකිලිම සමානව හෝ වෙන් කරලා දකින්න පුළුවන් සතිය මයි ළඟ දැන් එක්ක තියෙනවා දැන් එක්ක නැහැ කියන එක ගැන වார்த்தාවක් දෙන්න පුළුවන් නම් උත්කෘෂ්ටයි වාර්තා. මම නැවතත් කියනවා මේ තද ගතිය ආව එනකොට සතිය කැඩෙනවද නැත්නම් මට සතිය යුක්තව බලන්න පුළුවන්ද කියන වාක්‍යය. ඒ ඒ තොරතුරු මේ රචනයට ඉතුරු නම් බොහොම හොඳයි. නැත්නම් ඒ ලියපෙකන කැමැතිද සභාවට කට උතර දෙන්න මේ තද ගතිය හෘදවස්තු මොනවද වෙනව වගේ දැනෙන ගති තියේදී සතිය පවතිනවා කියලා තමන්ට විශ්වාසය තියෙන සතිය නැතුවයි කියලා හිතන විශ්වාසය තියෙන කෙනෙක් කට උත්තරේ දුන්නොත් ඉතර ආන්තරේ ඉස්සරහට දෙන්න තියෙන උත්තරේ බොහෝම පිරිසිදු. ඒක මට හිතලා නම් කියන්න බෑ. ඒ නිසා ඒ කෙනා කැමති නම් සභාවට කතා කරන්න අපිට පුළුවන් මේක ඉදිරියට යන්න. එහෙම නැත්නම් බලන්න. බලලා අනිත් දවසේ ඔය වගේම කොලයක් අරගෙන ලියන්න. මේ වගේ පිම්බි මැකිලින් බලාන යනකොට මට ඒක වේදි මෙහෙම එක එක විලෝපන වෙනවා. ඒ විලෝපන තියදී සතිය තියනවද නැද්ද කියන වார்த்தාව මට අවශ්‍යයි. ඒ පාට උත්තරේ අවශ්‍යයි අද්දුරු ප්‍රත්‍යක්ෂය අවශ්‍යයි ඒක ඇතුල් කෙරුවොත් අපිට පුළුවන් ප්‍රශ්න සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න ධම්මජීව හිමියන්ට ගෞරවණීය උදරයේ පිම්බීම හැකිලීම මුල් පියවරේ සිටම සරලව පහදා දෙනමින් ඉල්ලා සිටිනු පිම්බීම හැකිලීම නොදැනී ගිය විට කලයුත්ත වටහාගත නොහැකිය එය දිගින් දිගටම බලා සිටින විට ටික වේලාවකින් බෙල්ලෙන් පහළ උබ්බු කඳ කොටස වරහන් ඇතුළේ උරහිස්වල සිට පහළට පිම්බීම හැකිලීම් දැනේ. එවිට උදරයේ පිම්බීම හැකිලීම් එතරම් ප්‍රකට නොවේ. මෙවන් විටක කුමක් කළ යුතුද? ගෞරවයෙන් පහදා දෙන මම ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේකේ ප්‍රශ්න කොටස් තුනක් තියෙනවා මුල සිට අග දක්වාම පිම්බීමක් කියන උගන්වන්න කියලා මම කිසිම අරමුණක් ගැන උගන්වන්න මට ඕනකමක් නැහැ මම ආනාපාන උගන්වන්නෙත් නැහැ පිම්බීමක් කියලා උගන්වන්නෙත් නැහැ මට අවශ්‍ය වෙලා තියෙන්නේ සතිය ඇති කරගන්න මේ සතියට ආනාපානති කියන හැටිමයි පිම්බීමක් කිලිමට තියෙන්නේ ඒ නිසා අරමුණක් මුල් කරගත්ත ගමන් මම ගුරුකුල වාදයකට අහු වෙනවා මට එහෙම අවශ්‍යතාවයක් නැහැ මම හැබැයි හුඟක් වෙලාවට නිදර්ශනයක් වශයෙන් ආනපනේ ගන්නවා ඇති. ඒ නිසා මේ ආනපන කියන වචන දෙක දාලා පිම්බීම හැකිලිම තියෙන වචන දාන්න ඉච්චරයි මට කියන්න තියෙන්නේ. පළවෙනි කොටසට. දෙවෙනි කොටසදී කියලා තියෙනවා මේ පිම්බීම හැකිලිම දිගේ ගිහිල්ලා ඒවා සම වෙලා තැම්පත් වුණාට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියන එක. දල වශයෙන් ඇහෙන්නේ දෙවෙනි කොටසේ ඒකයි. ඒකෙදී කියන්න තියෙන්නේ Tamanට වැටෙනවා නම් මේ පිම්බීම හැකිලිම දෙක වැටෙනවා දෙක දෙකෙන් වෙන් කරගන්න බෑ කියන එකයි. මේක ආධුනිකයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ කිනාට තේරෙයි කියලා මම හිතනවා. එහෙමනම් දැන් මෙනෙහි කරන්න බෑනේ පිම්බීම හැකිලිම කියලා. මොකද දෙකම සමානවනේ පේන්නේ. අන්නේ වෙලාවට දැනෙනවා දැනෙනවා කියන එක හෝ ඉන්නවා මැරිලා නැතුව ඉන්නවා කියන එක මෙනෙහි කරන්න කියනවා. එතකොට භාවනායි දිගේ බේ අඬ ගන්න. මේක මෙනෙහි නොකරට කිසි වැරද්දක් නැහැ. Tamanට විශ්වාසය තියෙනවා. නෝනේ ප්‍රශ්න තුනක් ලියලා තියෙන අවිශ්වාසය පදනම් කරගන්නේ. ඒ විශ්වාස අවිශ්වාසය නැති කළ විශ්වාසය ඇති කිරීම සඳහා අපිට තියෙන එකම එක ටෙක්නික් එකයි භාවනාදී මෙනෙහි කිරීම පමණයි. නමුත් මෙතෙන් දැන් පිම්බීම හැකිලිම නම් කරගන්න බැරි නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය පිම්බීම හැකිලිමේ සිට දැනනවා දැනනවා කියලා මෙනෙහි කරනවා. ඒක තුල සාකල්යෙම මුළු භවයේම ඇතුළත් මුළු කයේම දැනෙන මුළු හිතේම දැන සියල්ලම ඇතුළත්. ඒ නිසා දැන්නවා දැන්නවා කියලා හෝ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන ගමන් එන කිසිම තොරතුරකට අරියාදුකම් කරන්න එපා. සම්පූර්ණ එකට ඉඩ දීලා කරන්න. ඒකට භාවනා විසින් භාවනා ගෙන යන පටන් ගන්න. ප්‍රධාන දේ භාවනා විසින් භාවනා ගෙන යනවා කියලා මේ වගේ සැක නැතුව යනවා. සැක කිරීම මෝඩකමක් කියලා තේරෙනවා. යන භාවනාවට අකුල් හෙලන්න එපා. එන ඕන දෙයකට ඉඩ දීලා දරාගෙන ඉන්න පුළුවන් නම් විශ්වාසය තියෙනවා නම් විශ්වාසය කියන එකෙන් මම මේකයි අදහස් කරන්නේ. සද්ධාව කැඩලා නැත්නම් සීලය කැඩලා නැත්නම් සතිය කැඩලා නැත්නම් ඉදිරියට යන්න. අනවශ්‍ය සැක කිරීමෙන් සද්ධාවට හානි කරගන්න එපා. මගේ සතිය තියෙද්දි සතිය නෑ කියලා හිතීමෙන් සතියට අනදර කරන්න එපා. ආනේක නැවත නැවතත් තමන්ම තහවුරු කරලා මේ අලකලංචි මොනවා වුණා සද්ධාව කැඩෙන්නේ නැත්නම් මේ අලකලංචි මොනවා වුණා සතිය කැඩෙන්නේ නැත්නම් සීල කැඩෙන්නේ නැත්නම් තීරුම් අරගන්න මේ ධර්ම තුන ලෝකේ ඉතාමත්ම බලවත් ධර්ම තුනක්. භාවනා කරන්නගේ තියෙන නෝන්ජල්කම නිසා මේක සැක කරනවා. ඒ කෙනාට ධර්ණක් නැහැ. මේක සැක කරන්න තු අදාහගත්ත ගමන් මේක මේ පහන් වැටක් වගේ. ඉදිරියට යන පහන් වැටක් වගේ නිතරම බලන්න ශ්‍රද්ධාව මගේ හැර හිප්පිලා නැහැ. සීල කැඩිලා නැහැ. සතිය කැඩිලා නැහැ. මේ තියෙන තොරතුරු හැටියට නම් පේන්නේ මේවා කැඩිලා නැහැ නමුත් සැක තුනක් පහල කරගෙන තියෙනවා. අන්නේ සැකවහල් දුරු කිරීම සඳහා මෙනෙහි කරලා විශ්වාසයෙන් හිතට පොඩි ධෛර්යයක් දෙන්න එතකොට ඉස්සරහට යන්න. ගෞරවයෙන් හිමිපාණන් විට ඇතැම් විට භාවනා කරන විට පින්බිම් හැකිලින් බලන විට රෝස පාට ආලෝක තලාවක කහ පාට තැඹිලි පාට ආලෝක ධාරා ඇති වෙමින් නැති වෙමින් යයි විටක දම් පාට ආලෝක ලප විවිධාකාර රටාන වෙමින් විහිදේ විටක තන සුදු පාට තරම්ද දීප්තිමත් නැති ආලෝකය පමණක් දකිමි. එවිට මොහුනේ හා බෙල්ලේ කූඹි වැනි කුඩා සතුන් දුවන ආකාරයක් දැනේ. මේ පහදා ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔය දැන් මම තුන් සැරයක් මේ වෙනකොට මතක් කරා මම නැවතත් මතක් කරනවා. මේ වගේ දේවල් වුණාම සතිය කැඩෙනවද කියලා බලන්න. කූඹි දැඟලුවයි කියලා හෝ කහපාට දැක්කයි කියලා හෝ දම්පාට දැක්කයි කියලා හෝ නිල් පාට දැක්කයි කියලා සතිය කැඩෙන්නේ නැත්නම් ඔය හැම එකක්ම ඉන්නේ සතිය කඩන්නයි. ඔය හැම එකක්ම ඉන්නේ අරමුණේ පැත්තකට හිත ඇදලා දාන්නයි. ඒ නිසා ඔවගේ අලගිය මොළගිය හොයන්න ගියොත්, ජාතක හොයන්න ගියොත් ඒ තා ඒ තරක් ඒ තරමක් අපි මාර්ගපාක්ෂික වෙනවා. ඒ තරම් කෙලෙස් පක්ෂ වෙනවා. බලන්න ඒගොල්ලෝ කොච්චර උලිහිලි පෑවත්, කොච්චර දහඩ සනි නටන්න ගියත් මට ඒ බව දැනගැනීමේ සතිය තියෙනවා නම් ඉස්සරහට මොකද්ද කරන්න ඕන කමක් නැහැ මේක තමයි සතිය පාත්තන කියන්නේ. ඉතින් ඒකෙදි එක වාක්‍යයක් මම කියනවා උනන්දු පිණිස එහෙම බාධා නැති තැන සතිය පාත්වනට වඩා බාධා තියෙද්දි පවත්තන සතිය ජීවුණු භවයේ ලකුණ. කිසියම් බාධාවක් නැතුව ආනාපාන මෙහිත තියාගෙන ඉන්නවා කියලා අපි හිතමු. ඒකට සතිය තියෙන. ඒකට මෙහෙන් කහ පාට වෙනවා, මෙහෙන් දම් පාට වෙනවා, මෙහෙන් මූණේ දඟලනවා, මෙහෙන් වැහි වතුර වැටෙනවා වගේ තියෙනවා, මෙහෙන් මේ දිමිලා ගලන්න වගේ එහෙම නැත්නම් මේ දන බෝධු වුණා වගේ දැන. ඔක්කොම තියදී සතිය කඩා ගන්න නැතුව ඉන්නවනම් කරදර නැති වෙලා පවත්වන සතියට වඩා මේ සතිය බොහොම සෙල්ලක්කාරයි. ඉතින් මේක හරි අමාරුයි යෝගාවචරේකට හේතු ගන්නලා දෙන්න. ඉතින් අර විපස්සනා පිළිබඳව උපනිශ්‍රේ සම්පත්‍ය ඇති එක්කනට මේක රසයි. අනිත් එක්කනට මේක හරි අපහසුයි දිරව ගන්න. ඒක නිකන් ගිල ගන්න අමාරු ගුලියක් වගේ. මට හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම කෙනෙකුට මේ දවස් හතරක් එක තැන ගිහිල්ලා භාවනා කරත් මේ ගුලිය ගිල ගන්න පුළුවන් වේද කියලා. නැත් ඉල්ලීමක් තියෙනවා. මෙච්චරයි අපිට මේ නිස්සරණ වනේ උගන්වන්න තියෙන පාඩම. ඒන හැම කරදරයක්ම එන්නේ Tamange සතිය ශක්තිමත් කරන්නයි. ඒ මොන කරදරේ තිබුණත් මම කඩා ගන්න සතිය පවත්වනවා කියලා ගියොත් එන මිනිහා නෙවෙයි නිස්සරණ වනේ යන්නේ. මේක කරදරයක් කරගත්තොත් ඒක සතුරු පාර්ශික වෙනවා මාර පාක්ෂික වෙනවා කෙලස් වෙනවා සත්පුරුෂයෙක් වෙනවා අසත් ධර්ම වෙනවා අයුනුසුමංසිකාර වෙනවා. ඉතින් එතකොට එනේ එන හැම එකකටම පශ්චාත්තාප වෙලා සතිය කඩාන ඉතින් කනපින්නම් ගහගා යන්නකම් ගිලිනවා. යන්නකම් ලිනවා නේද අර කරනකොට මේක අවර කරනකොට මේක. ওই කොයි එකව සතිය කැඩෙන්නේ නැහැ කියන එක විශ්වාස කරන්න පුළුවන් නම් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකේ ජීවිතයේ හැබෑ වෙනසකට මුල් වෙන දෙයක්. අතිපූර්ණ නිරීක්ෂණය කර බලමි. මේ දෙතුන් වරක් බැලූ පසු සිත නොයෙක් වෙන වෙන දේවල් පිළිබඳ ඇදී යයි. විටක සිතුවිලි ගලායි. සිත නොයෙක් දේවල් පවසයි. දෙබස් සිතින් කියවේ. නොයෙක් සිදුවීම් වලට අදාළ දෙබස් සහ නොයෙක් සිදුවීම් මෙනෙහි වේ. ඉන්පසු නැවත මතක් වූ විට සිත පිම්බීම හැකිලීම් බැලීමේදී බැලීමට යාමේදී බොහෝ අවස්ථාවල එය හසු නොවේ. ඉන්පසු මේ කල්පනාතර සිත සැරිසරති. විටක ගැස්සී අවදි වන අයුරු හැඟේ. නමුත් නින්ද නොදිය බව සිතේ. විටක නින්දද අනින්දද යයි නොහැඟේ. නමුත් හොඳින් සිත විවිධ සිතුවිලි එවැනි අවස්ථාවලදී අරමුණු කරයි. මේ සියල්ල අවුල් සහගතව නිරවුල් කර දෙන ලෙස ගෞරවපූර්වකව පාද නමස්කාර කර ඉල්ලා සිටින්නේ මේක එක වාක්‍යයක් නොලියරලා තිනවා. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ කියලා තිනවා හිත අන පිම්බි මැකිනේකට පිට යනවා. ඉතින් සමහර විටක ගියේ හිත ආපහු එනකොට පිම්බි මැකිනේකට එන්නේ නැහැ. එතකොට හිතවිලි වලට වේදනාවට යනවා. මම අහන්න කැමති මේ ලියපේක නැගෙන් පිට ගිය හිතක් නැවත පිම්බීම හැකිලීමටම ආපු අත්දැකීමක් චිත්තක්ෂණයක් විස්තරයක් එකක්වත් විස්තර කරන්න පුළුවන්ද කියලා එතන තමයි උත්තරේ තියෙන්නේ. ඒ නිසා මේ රචනාකාරයා හෝ කාර්ය කැමැතිද පිට ගියේ හිතක් නැවත පිම්බීම හැකිලීමටම ආපු චිත්තක්ෂණයක් අත්දකින්නවද නැද්ද කියන එක විස්තර කරන්න සභාවට ඉදිරිපත් කරන්න. ඒක ලොකු පූර්වාදර්ශයක් වෙයි අනික් අයටත් කමඨහන සුද්ධයේ හුඟ දෙනකොට අන්නේ කාරණාව සභාගත කරන්න කැමැතියි. එහෙම නැත්නම් මං කියනවා එතන තමයි උත්තරේ තියෙන්නේ. ඒක වළක්වන්න තමයි මුළු රචනෙම ලියලා තියෙන්නේ. මං කියනවා නොලිය ලියපු නොලිය අරපු මේ වාක්‍ය මට දෙන්න ඊගාව සැරේ ලියුමක් ලියනකොට යම් වෙලාවක පිම්බීම හැකිලිමේ ඉඳලා පිට ගිහිල්ලා නැවත පිම්බීම හැකිලීමට ආපු සතිය ආපු ගමන ආපු එක පිළිබඳව එකවරක් විස්තර කරන්න එතන තියෙනවා ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඒක බලන සුළුව ඊට පස්සේ භාවනා කරන්න ගරු ස්වාමීන් වහන්සේ මම ශල්‍ය කර්මයට දින කිහිපයකින් යොමු වීමට නියමිතයි. ඒ ගැන බයක් නැත. ශල්‍ය කර්මයට හේතු වන රෝගී තත්ත්වය ගැනද බයක් නැත. ඒ මානසික තත්ත්වයට හේතුව මම ධර්මයට හා භාවනාවට මුලින් යොමු වුණේ ඔබ වහන්සේගේ දේශනා හරහා නිසායි. මට පුදුමයි මම මෙතරම් මේට සූදානම් දෙකියා මට නොපෙනුනේ මම කොතරම් මේට සූදානම්ද කියා ඔබ වහන්සේගෙන් එක් උපදේශක් අවශ්‍ය කර ඇත. නිර්වින්දනයට පෙර සූදානම්ව සිටින විට මට සිදුවන දේ ගැන සතිමත් විය යුතුද නැතිනම් ආස්වාස ප්‍රාස්වාස බැලිය යුතුද? ඒ දෙකම එකයි. සත්‍යමත් වෙනවා කියන්නේ ආස්වාස් ප්‍රසවාස බැලුව කියන්නේ දෙකම එකයි. මම දන්නා මෙහෙම කෙනෙක් මැරුණත් මරණයට පස්සේ හරි ඇවිල්ලා මාව හම්බ වෙනවා. මේ ළඟදී දෙන්නෙක් මරුණා. පැහැදිලිවම කියලා තියෙනවා ළඟ ඉන්න කට්ටිය මේක ආශ්චර්යවත් දෙයක් ස්වාමීන් වහන්සේ කිසිසේත්ම කිසිම බයක් නැහැ. ඔක්කොටම කතා කරලා කියලා තියෙනවා. මම කලින් භාවනා කරලා තියෙනවා. මම තව දවස් දෙකකින් මැරෙනවා. පිළිකාවක් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක්. ඔක්කොම බබෞද්ධයෝ. මරණ ගෙදරදී කතා කරපු නෝනා මට කියලා තියෙනවා. අපි ඔබ වහන්සේට ස්තුති කරා. මෙහෙම ධම්මජීව ආමතුරු මේක දැනගෙන හිටියා මෙන්න මෙහෙම උනන්දු කෙරුවා මේක ලාංකික බෞද්ධයන්ට ආදර්ශයක් මොකද කතෝලික මිනිස්සු මේ. හැබැයි ඒ වෙනකොට බෞද්ධයෝ භාවනා කරලා හොඳටම දන්නවා මරණය කියලා මරණ දේ ඉතාමත්ම ලස්සනට. සිද්ධියෙන් සිද්ධි ඔක්කොගේ මරණයක් ඒක. ආය තනි එක්කෙනෙක්ගේ මරණය නෙවෙයි ඔක්කොමලා බෙදාගෙන මරණ මේකෙදිත් ඔක්කොමලා හදා බෙදාගෙන තියෙන්නේ මේ බාබරාගේ මරණේ ලස්සන. පෙර දින එක්කෙනෙක් මරනවා. ඒ වෙලාවේ මැරෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා ස්කයිප් එකට ඇවිල්ලා මට මේ මෙල්බන් වලදී කතා කරලා දැන් Skype එකේ ඉන්නවා තා පොඩ්ඩකින් මැරනවා ඔබ වහන්සේ එන්නේ කියලා. කොහොම හරි කාලේ වෙනස නිසා මට කතා කරගන්න බැරි වුණා. ඉතින් මැරලා ඉවරනකොට මට රුපියල් ලක්ෂයක චෙක් එකක් ලියලා තියලා මැරලා තියෙනවා. අනේ මේ ඔක්කොම මැරේවා කියලා මට හිතුණා. එතකොට අඩේ කොච්ච කොච්චර ලාභයක්ද හැම එකම මැරෙන මැරෙන එක අවසාන වෙලාවේ රුපියල් ලක්ෂයක චෙක් එකක් ලියලා තියලා මැරනවනේ. මැරෙන්නේ නැතුණා ප්‍රශ්න නැහැ ඒකට. මේකට චෙක් එක ඇවිල්ලා. ඉතින් මේ පුංචි පුංචි දේවල් වලට කැසට කිඹිස්සට මේ නටාගෙන කරන මේ ජීවිතයේ එක චිත්තක්ෂණයක සතිය පිහිටවලා ඉසල යෝගාවචරයට කිව්වට වගේ මේ පිට වෙච්ච නැති වෙච්ච අසතිමත් වෙච්ච එක ආයේ සතියට එන කතාව පොඩ්ඩක් අල්ලන්න. ඉතින් යකට මම කතා කරා යා කතා කරන්න කැමති නෑ. ඒක නිසා ඔය නිර්වින්දන දුන්නත් මොනවා දුන්නත් ওই සතිය කියන එක එලවන්න නිර්වින්දන වලින් බෑ මරණයෙන් බෑ අම්මා මැරුණාට බෑ තාත්තා මැරුණාට බෑ දරුවාට දරුවා මැරුණාට බෑ ගෙටකින් ගත්තට බෑ. ඕක තීරුම් ගන්න මැරෙන්නම ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා ඕක තීරුම් ගන්න පුළුවන් නේ සතිය කියන එක කඩන්න මොකකින්වත් බෑ. එහෙම පුළුවන් නම් සරුවචනාංශයම විකුරුණේ පාලා සතිය කසයක් වගේ කරකොල ගහලා පෙන්නන්නේ නැහැ. සතිපට්ඨානේ වඩපල්ලා ඒක කඩන්න බෑ. කඩන්න පුළුවන් කියන එක පෘතජ්ජනයා බුබ්බඩයා කම්මැලියා මෝඩයා අසත්පුරුෂයා. මේක කඩන්න බෑ කියන විනි ආර්යයන් වහන්සේ සද්ධර්මයේ යෝනිසුමනසිකාරය. ඒ යෝග වේයිද සතිය දවස් හතරක් භාවනා කරලා පුළුවන් වෙයි කියලා හිතනවා. මේ කැඩනවා කැඩනවා කැඩනවා කැඩනවා කැඩනවා කී කිය ඉන්නක නෑ නෑ කැඩෙන්නේ කැඩෙන්නේ කැඩෙන්නේ කැඩෙන්නේ කියන තැන කියනවා ඔච්චරයි භාවනාව. ඒ ගියත් හැම තැනකදීම චරිචුරු. හැම තැනකදීම කනපින්දම් ගහනවා නේ සාංශ ඒතියෙදිත් කැස්සක් ආවනේ ඒතියෙදිත් උගුර ගහනවනේ ඒතියෙදිත් මැස්සෙක් වැව්වනේ ඒතියෙදිත් කූඹියක් කනවා වගේ දනවනනේ කියලා කනපින්දම් ලයිස්තුවේ කිලෝරක් නැහැ කවදා හරි ඕකත් නොකිය මේක දරාගෙන ඉන්න පුළුවන් දැන් ආවනම් අන්න බුදු ආමතුරු ලස්සනට hina ලබන්න ඔන්න දරුවෙක් හම්බුණා මට සාක්‍ය පුත්‍රෙක් හම්බුණා සාක්‍ය දීතාවක් හම්බුණා කියලා මේ චරිචුරු ගාන එකෙකුට බුදුහාමුදුරුවෝ දුව කියලා කතා කරන්නේත් නැහැ පුතා කියලා කතා කරන්නේත් නැහැ උන් මාර පාක්ෂිකයි කොන්දපණ නැහැ පිටකොන්දක් නැහැ ආධ්‍යාත්මයක් නැහැ සතිය අඳුරන්නේ නැහැ සතියේට සතියේට මං කියන්නේ කකුල් මාට්ටු දම තමයි ඉන්නවා. තකේ වට්ටන්න තියෙන උපක්‍රම බලනවා මිසක් ඕනේ එහෙන gediyak එන්න අරින්න සතියේට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක වෙන්න හෙන gediyak එන්නම ඕනේ. ඒ ටික ඒ ටික දවස් හතරකින් කරන්න පුළුවන් ද වැඩිද කියන එකයි මම මට තියෙන මේ මම බලනදී 93 වෙනි රිට්‍රීට් එකෙත් ඒක වෙයිද? ඒ වගේම මේක වෙන්නේ උප්පත්තියෙන් ඒකට ලෑස්තිලා ආපු එකෙක්ද නැත්නම් නිස්සනනට ආපු නිසාද නැත්නම් මේ භාවනා කරපු නිසාද කියන එක මම දන්නේ නැහැ. මට පේන්නේ ඒකටම ඉපදිච්ච જાතියක් වෙනවා. උන්ට කියපු ගමන් ටක් ගාලා උපයි. අනිත් එක්කනා අර නැකත් බලනවා පිරිත් නූල් ගැට ගහනවා සාන්ති කර්ම කරනවා নানা ආකාර දේවල් ඒ කියන්නේ ඒගොල්ලෝ ලෑස්ති නැහැ. එහෙම එහෙම ඉන්නා જાතියක් මේ වචනේ ඇහෙනකොටම තේරුම් අර ගන්නවා. අනේ කරුණා කරලා මේ හැදෙන වැඩෙන සතියේට අකුල් හෙලන්න එපා. නෑ බෑ කියන්න එපා. ඇතියකි සංඥාව දුන්නා නම් සතිය පුදුම පිපිදිල්ලකට එනවා. ඒකට මම කියන්නේ තෙල්ලක්කාරකම නැත්තම් පිරිමිකම කියලා. ඒකට ගෑනු කට්ටිය මට බයිනවා නා ගෑනුර නිවන් දකින්න බැරිද? මම කියන ගෑනුන්ට පුළුවන් හැබැයි ওই ගෑනු නැකතින් ඉපදිච්ච උන්ට බෑ. චරිචුරු ගාන කට්ටියට බෑ. ඒ කඩාගෙන යන්න ඕන කිව්වන හටනක් නෑ එතන එතන තියෙන නිතරංග ජයයක් තියෙන එකේ විශ්වාසයෙන් බැලුවොත් එච්චරයි. ඒ විශ්වාසය දෙන්න පුළුවන් දෙයක්ද පුහුණු කරන්න පුළුවන් දෙයක්ද ශික්ෂාවෙන් ගන්න එකක්ද කියන එක සාධාරණ දැකයක් තියෙනවා. විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියන කට්ටියටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. බැරි කට්ටියට ඉතින් අපි ගොඩක් දේවල් තව තියෙනවා දන් දෙන්න පුළුවන්, සිල් ලකින්න පුළුවන්, සමත භාවනා කරන්න පුළුවන්, අනම්මනම් පිංකම් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඒක කරගන්න අරින්න. මේ යන්න පුළුවන් මිනිහා පැනලා යන එකයි තියෙන්නේ. සරණයි ගරු ස්වාමීන් වහන්සේ මගේ නිවස පිටුපස කොරිඩෝවේ අඩි 3ක් පළල අඩි 20ක් දිග සක්මන් මළුවක් වලි බඳු සෑදුවෙමි. දැන් මේ සමග මගේ කුඩා දරුවාද එහි සක්මන් කරන බව පවසන්නේ ඉතාමත් සතුටුමි. ඔබ වහන්සේට දුක් නිරෝධී සුව දීර්ඝාෂය පතමි. මේ මනුස්සයා නැතු මට පොඩි එකා කවද්ද කතා කරන්න කියලා මම බලන් ඉන්නේ. අන්න එදාට මම සතුටුයි. ඒක කතා කරන දවසේ මට බබෙක් හම්බුණා වගේ. ඔය නාකින්ට මං වෙහෙස ගන්නේ නාකින්ගෙන් වැඩක් ඇති වෙන නිසා නෙවෙයි මේ මනසෙන් නාකික් නෙවෙන්න පුළුවන්. නමුත් අඩු ගන්න ඒකේ පුරුද්ද ඊගාවේ කාට යනවට. ඒක ලෙතලා ඒක ඇවිල්ලා කිව්වොත් එහෙනම් මට මෙන්න මෙහෙම එකක් වුණා ස්වාමීන් වහන්සේ මම පුංචි කාලෙම මගේ අම්මා නැත්තම් මගේ තාත්තා මගේ සීයා මගේ අත්තම මාව අල්ලගෙන මෙහෙම සක්මන් කරා. අනේ එදා ඉඳලා මගේ ජීවිතේ මේ මේමයි කියලා කියන රචනේ එළියට එනකොට මොන්න තරම් වාසනාවක්ද කියලා හිතා. ඒක නිසා මේ අපි පොඩි උන්ට පුරුදු කරන කුණු අරප අපබ්‍රංශ මේ සංකර වැඩ රාශිය මැද උන්ගෙන් උන්ගෙන් උන්ගෙන් සාපන ලබන්න. උන්ගේ ද්වේෂයට භාජන නොවෙන්න. කරුණාකල පුංචි වයසේදී මේ හැකිතාක් සතිය පුරුදු කරන්න. ඔය කුරුවල් වෙච්ච ඔළුව වලට වැඩිය හරීම ලේසි වැඩේ. මොකද උන්ගේ ඔළුව කුරුවල් වෙලා නැහැ. තාම කුරුවල් වෙන්නේ ඕගොල්ලෝ ආශ්‍රය කරන නිසායි. අම්මයි තාත්තයි ආශ්‍රය කරන නිසා තමයි පොඩි උන් නරක වෙන්නේ. ඉතින් ආශ්‍රය කරන්නේ තොර කණ්ඩ දෙන්නේ කවුද උකට? කිරි දෙන්නේ කවුද? එතකොටත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහි ගෙනලා දුන්නාට පස්සේ අපිට ඕක කරත හැකියි. ඉතින් ඒ නිසා කිරි දෙන ගමන් ඒ බුදුහාමරෝ දීපු කිරි ටිකක් දෙන්නකෝ. පොඩ්ඩක් සක්මන් කරන්න පුරුදු වෙන්න. පොඩ්ඩක් පරියන්කක ඉන්න පුරුදු වෙන්න. ඉතින් කරන්නේ කොහෙද? මහ එකලා කාලා කරන්නේ නැත්තම් කොඩි පොඩි උන් කොහේ කරන්නේ? ඒ නිසා ඌ ටිනට්හාන් කියන ඒ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා සක්මන් කරනකොට තමන්ගේ දකුණ තේ සුලඟිල්ල එල්ලිලා ගමන් කරන පොඩි එකෙක් ඉන්නවනම් ඒ සක්මන කොච්චර සජීවීද කියලා. ඒ කොච්චර සතිකෝ ඒ ඒ සක්මන කොච්චර සතිමත්ද කියලා පොඩි එකා සුලඟිල්ල එල්ලිලා සක්මන් කරනකොට. කටුකුරුන්දේ ඥානන්ද සාංශේ කියනවා මිහින්තලේ නගිනකොට අර පොඩි පඩියක් පඩියක් ගානේ තමන්ගේ බබා ඇඟිල්ල එල්ලිලා කරේ වඩාගෙන යනකොට ඌත් එල්ලිලා එනවනම් ගේ පුළුවන් ප්‍රමාණයට ඒ ගමන කොච්චර වටිනා පිංකමක් වෙනවද කියලා වටිනා මේ මේ චාරිකාවක් වෙනවද කියලා. උස්සගෙන යන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. බබා උස්සගෙන යනකොට බබා හොර වෙනවා. බබාට යන්නල සුළඟිල දෙන්න එල්ලිලා යන. එතකොට සක්මන් කරනකොට ඒක නිකන් පුදුම ප්‍රාණවත් ගතියක් තියෙනවා. ඉතින් අපේ සංස්කෘතියේ තිබුණු මේ ගතියට දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මොනවද පොඩි උඩ පුරුදු කරන්නේ? එනිසා තියෙනවා මේ බුරුමේ ක්ලිප් එකක් විනාඩි මම දන්නේ විනාඩි එකමාරක විතර එකක් අම්මයි තාත්තා දෙන්න භාවනා කරනවා අවුරුදු 3ක විතර ළමෙක් වෙන්නදී එයා අම්මගේ ඔඩොක්කේ ඉඳගෙන භාවනා කරනවා ඒක පුදුම ඉක්මනට ඒ ළමයා නිදි කියලා ඉඳ ගන්නවා ඉඳගත් ගමන් නිදි කියලා වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙ භාවනා කරනවා ඒකල එහෙම ගිහිල්ලා අම්මගේ ඔඩොක්කට හේත් වෙනවා අම්මා එහෙම භාවනා කරනවා අම්මට ගන්නකොත් නෑ බබා හේතු නෑ කියලා ළඟ තාත්තා ඉනවා තාත්තා මොනවක්වත් බලන්නේ infant meditation ළමා භාවනාව ඉතින් ඒ වගේ තැනකට එන්න මේ සංස්කෘතිය කොච්චරක් මෝරන්න ඕනද කියලා හිතන්න අම්මයි තාත්තයි පොඩි දරුවා අවුරුදු 3 ඉන්න කාලේ ඉඳලම හැමදාම පැයක් භාවනා කරනවා එතකොට පොඩි කයි අඩු ගන්න මේ ධාරවණ්ඩි ගොතලා ඉගෙන ඉඳ ගන්න ඉගෙන ගන්නවානේ. අම්මගේ ඔඩොක්කට භාවනා කරලා වැටෙන්න ඉගෙන ගන්නවානේ. අද දෙන්න මොනවද කම්පියුටරයක් ගෙනත් දෙයි. නැත්නම් පිස්තෝලයක් ගෙනත් දෙයි. ඉතින් ඕකත් එක තමයි සෙල්ලම් කරන්නේ තාත්තගේ පපුවට තමයි එල්ල කරන්නේ එක. එල්ල ගන්නේ තාත්තගේ පපුවට එල්ල කරලා තමයි. උට පුළුවන් දවසේ කරන්නේත් එච්චරයි. ඒ නිසා මේවා පොඩ පොඩ පොඩ පොඩ අපි එදිනදා ජීවිතය හරහා යනකොට මන්ට මේ ලියන ලියකට හරි සතුටක් තියෙනවා. ඒ වගේ මේ පොඩි එකා කවදා හරි කිව්වොත් අපේ අම්මා නිසා අපේ තාත්තා නිසා අපිට මෙන්න මේ වගේ ඌරුවක් ලැබුණයි කියලා. නිසා කියන්නේ මේ වැඩේ හරියන්න නම් බඩදරුවම්මලා භාවනා කරන්න ඕනේ. දරුවා බඩේ ඉඳි භාවනා කරොත් ඒ දරුවගේ පුදුමාකාර ගුණ විශේෂයක් තියෙනවා. චුංග දෙනෙක් හිතන්නේ බබාලා හම්බෙන්න ඉන්නකොට මේ භාවනා වගේ ඉව කරන්න යන්න හොඳ නැහැ. මේ පව්කම් කියලානේ කියන්නේ. මේ පෞල් ජීවිත ගත කරන ගමන් කොහොමද භාවනා කරන්නේ අරක පෞ ජීවිතයක් මේක පින් ජීවිතයක් ඒ නිසා භාවනා කරනවා කරන්න බෑ එව්ව කරන්නේ හැට පිටලා හොට බිම යනවට පස්සේ දරුවෝ මාළෝ දීග දුන්නාට පස්සේ ඕන්න අපි භාවනා කරන්න යනවා. දැන් කියන්නේම නේ දරුවා බඩට ආවට පස්සේ අඩු ගානේ දවස් 10ක භාවනාවක් කරන්න. එතකොට මේ දරුගබට ඇති වෙන සේවේ වට කියන්නේ ගැප් පෙරහැර කියලා. අද අපේ ඉතිහාසයේ මේ වචනේ තිබුණාට වචනාර්ථය නෑ අද. ඉස්සරම අවුරු දරුවෙක් බඩට ආව ගාම ගැප් පෙරහැර පවත්නවා. දැන් තියෙනවා ගැප් පෙරහැර පැවැත්වුවා. ඒකල මොකද්ද කරන්නේ කියලා දන්නේ ඒ නිසා කල යුත්තන වඩා පිරිසිදු වෙලා සීලක පිළිහිටලා දරුවත් ගැන කල්පනා කරලා පවුලක් ගැන කතා කරලා වැඩියෙන්ම හිත පුළුවන් තරම් ධර්මයේ පවත් ගන්න. සතියේ පවත් ගන්න. එතකොට මේ බොකේ ඉන්න දරුවට හැදෙන භ්‍රූණ පෝෂයට පුදුමාකාර ආධ්‍යාත්මයක් තියෙනවා. හැබැයි මේ දරුවත් පින්වන්ත වෙන්න ඕනේ. අම්මා තාත්තත් පින්වන්ත වෙන්න ඕනේ. නමුත් ඉතින් පින්වන්ත නැතුණත් කරන උත්සාහය වැරද්දක් නැහැ. ඉවරයි. එතකොට ලිඛිත ප්‍රශ්න સમાප්තයි අපිට තව විනාඩි 5ක විතර කාලයක් තියෙනවා. කාට හරි වින්ට අමතරව කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ඕ කල්තබ්බු ප්‍රශ්නට උත්තර දෙන්න මේ කාට හරි තියෙනවා. මේක අයින් කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දවසක් කිව්වා භාවනාවේදී නිකම්ම ඉඳීම භාවනාව නෙමෙයි කියලා කිව්වා මම ඒකෙන් අදහස් කරේ මෙහෙමයි දැන් ආනාපාන සතිය අපි වඩාගෙන යනකොට සතිය පීඨවාගෙන එක දොරක් යනකොට ආනාපාන සතිය අපෙන් හැලිලා වගේ යන නිකන් නැතුවා වගේ යන එතකොට අපි නිකන් ඉඳීමක් වගේ කෙරෙනවා ඒකද මේ නිකන් ඉන්නවා කියලා කියන්නේ කෙනෙක් මට දැනගන්න කැමතියි නෑ මේකේ මේ වාක්‍යය සහ වාර්තා අවබෝධ කිරීම සහ වාර්තා කිරීමේ කොතනක හරි පටලවිලා තියෙනවා. ඒ මොකද ওই කියන ප්‍රශ්නෙත් ඇත්ත. නිකන් ඉන්නවා කියන කතාව අපිට විරුද්ධ අර්ථ තියෙනවා. සංස්කාර කියලා කියන්නේ යමක් කරනවා කියන එක. සකස් කිරීම, පිළිසකර කිරීම. ඉතින් සංස්කාර කියලා කියන්නේ අකුසලයක්. අබ්බේ සංඛාරා දුක්ඛ, අබ්බේ සංඛාරා අනිච්චා. නිසා යමක් නොකර සිටීම නිකන් සිටීම කියලා කියත හැකි එනම් පුළුවන් තරම් නිකන් හිටපන් කියලා තමයි කියන්නේ තියෙන්නේ. නමුත් දැන් ඇහිලා තියෙන්නේ නිකන් ඉන්න එපයි කියලා කියපු කතාව. ඒකත් කියනවා නිකන් බත් කාලා බුදියාගෙන ඉන්න එපා භාවනා කරපන් කියලා. එතකොටත් තියෙනවා නිකන් ඉන්න එපයි කියන එකක්. ඒ නිසා පසුබිමට අදාළව මිසක් මට හරියට උත්තරයක් දෙන්න බෑ. කෙසේ නමුත් දැන් ඉදිරිපත් කරපු වார்த்தාවක් තියෙනවනේ භාවනා කරනකොට තමන්ට මේ මෙතෙක්කල් මෙනෙහි කරන්න තිබුණ අරමුණ හෝ මෙනෙහි කිරීම කරන්න දෙයක් නැහැ. මොකද අරමුණ නොපෙනී අරමුණු කරන්න බැරි, නිමිති කරන්න බැරි තැනකට යනවා. දැන් මම කුමක් කළ යුතුද කියන එක ප්‍රශ්නයක් වශයෙන් අපි ගමුද? එහෙමයි. කරන්න තියෙන්නේ මේ ප්‍රකාශ කරන එකනට තේරෙනවද මේ ප්‍රසිද්ධව ගොරෝසුව තිබිච්ච අරමුණ ක්‍රමයෙන් ගෙවිලා ගියේ අහම්බෙන් නෙවෙයි ප්‍රතිපදාවෙන් බව තේරෙනවද? එහෙමයි. දෙක එක ඒක දරුවචනසේ ඉස්ලාම් බලන්න කියන්නේ මේක ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් බව උඹට තේරෙනවා. දෙක ගොරෝසුට අරමුණු පේන වෙලාවේදීද Tamange හිතට සාන්තියක් අසහනයක් අඩුගතියක් ආතති අඩුගතියක් තියෙන. එහෙම නැත්නම් අරමුණ නිවුනට පස්සේද සාන්තියක් අසහනීය අඩුගතියක් ආතති අඩුගතියක් දැනෙන්නේ. අරමුණ නිවුනහම. ඔය කියන්නේ කෙලෙස් අඩුයි. මේ කාරණා දෙක ඒ වෙලාවේදී Taman දැනගෙන හිටියද නැත්නම් මේ සාකච්ඡා කරමු නිසා දැන් වටහාගත් එකද? කලිනුත් දැනුණා නමුත් අර සයින්ස් එහෙම කිව්ව සමහරලාට මම අරමුණ ගෙවුනාමත් ඉන්නව නිකන් සමහර වෙලාවට අරමුණ ගෙවිලා තවත් යම් යම් දේවල් පේන්න ගත්තාමත් ඒත් මං මේ අරමුණේ ඉන්නවා ඉන්න ගමන් අර අරමුණ ටක් ගාලා ආනාපාන සතියට ආයෙ වැටිලා එහෙමම ඉන්න ආයෙ මෙතන පේනවා ආයෙ මෙන්න පිටත්තර දෝලණය වෙන වෙලාවලුත් තියෙනවා ඒක ඒකට අපි එමු. නමුත් මේ කරන්නේ පළවෙනි වතාවට දැගිනිච්ච ආනාපානේ සියුම් වෙලා නොදෙනී ගියා. එහෙමයි. නොදෙනී යාම ප්‍රතිපදාවක් බව දන්නවනම් නොදෙනී ගියාට පස්සේ කෙලෙස් අඩු බව දන්නවනම් ඒකට තමයි බුදුන් කියන්නේ. එහෙමනම් ඒක නා බුදුන්ගේ අරසාව තියෙනවා. ඊට පස්සේ යාට කරන්න තියෙන්නේ දැන් මේ අමාරාවෙන් සංසාරේදී අපිට කෙලෙස් නැති චිත්තක්ෂණයක් හම්බුණා. දැන් මම මොකද්ද කරන්නේ? මේක රකින්න එපායි. උපයාගත්ත දේ රකින්න උත්තාන සම්පදා ආරක්ක සම්පදා. ඉතින් ඒ වෙලාවේදී ඒක රැකීම සඳහා කුමක් කළ යුතුද කියලා කවුරුත් කියලා දෙන්න දන්නේ නැහැ නේ. තමන්මනේ දැනගන්න ඕනේ. නමුත් මේක සදාකාලික නෑ. ඊට පස්සේ ආය අරමුණු එන්න පටන් ගන්නවා. ආනාපාන එන්න පටන් අර ගන්නවා. ආය විවේකේ කැඩෙනවා. ආයසරයක් අරමුණු දිහා බලනකොට ආය අරමුණු නැතිනවා. ආය විවේකේ එනවා. හරිද එහෙම කියන්නේ? ආන මේ විදිහට අරමුණු ඇත්ත නැත විවේකේ ඇත්ත නැත දෙක අතරමැද දෝලණය වෙන වෙලාවක් එනවනේ. අන්න ඒ වෙලාවේදී මේක ධර්මතාවය සුද්ධ හේතුඵල ධර්මයක් මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒක දිහා පූර්ණ අවධියකින් බලන්න පුළුවන් නේද? එහෙම. එහෙම නැත්නම් ඒ සඳහා බලන වෙලාවේදී අවදි වැඩි කරන්න පුළුවන් නම් අප්‍රමාද වැඩි කරන්න පුළුවන් සතිය වැඩි කරන්න පුළුවන් නම් උත්සන්න වාසන්නව බලන්න ඉන්න පුළුවන් නම් අපිට පේරෙන්න පටන් ගන්නවා මම නැති තැනක මම කියලා කරන දෙයක් නෑ චේතනා නෑ සිදුවෙන සංසිද්ධිය දිහා බලා සිටීම නිකන් ප්ලේන් එකක් ඕටෝ පයිලට්ින් දැම්මා වගේ මැෂින් එකට දැම්ම දැන් ඔටෝමැටික් ක්ලච් මැෂින් එක වැඩ කරනවා. එතකොට කන්දේ හැටියට, බරේ හැටියට එයා ගවර්නර් එක හදාගෙන යනවා. ඉතින් අපේ පයිලට් ඉන්නව නැත්නම් ඩ්‍රයිවර් ඉන්නවා මැෂින් එක මේක තමයි අපි ජීවිතේ ජීවත් කරද්දිම මම මගෙන් වෙන් වෙන වෙලාව. එහෙම කිව්වොත් තේරෙනවද? ජීවිතේ ජීවත් වෙනවා. හැබැයි මම නෙවෙයි කෙරුමා. මම නිරීක්ෂකෙක් විතරයි මේ වැඩේ යනවා. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් අපි දරුවෝ දෙනෙකුත් වඩාන වඩත් කරගෙන වගකීමුත් අරගෙන දඟල දඟල ඉන්න ජීවිතයකුත් තියෙනවා. මේ ජීවිතේ ජීවත් වෙන මම පැත්තකට බලාගෙන ගතියක් තියෙනවා. මේ දෙකෙන් වඩා සජීවී කියලා හිතෙන්නේ ඔළුවේ වගකීම් රාශියක් අරගෙන තෝන්තු කරගෙන වග මේ ආසහනකාරී වෙලා ගත කරන ජීවිතේ නැත්නම් මොනවත් නැතුව මේ වැඩේ දිහා 100%ක් බලන්නේ මේ දෙකේ වඩා අවදි වඩා ජීවත් වෙනවා කියලා හිතන්නේ කොයි චිත්තක්ෂණේ? පැත්තකින් නම් බලන් ඉන්නේ. ඉතින් ඒකද කරන්නේ දැන්? ඒක කරනවා. ඒක කරගෙනම හිටිය දැන් ඉතල දවස් 10 රිට්‍රීට් එක කරනකොට ඒක මට ගෙදර ගිහිල්ලා සමානයක්ම තිබුණා. ඊට පස්සේ ආයේ ඒ ගෙදරදී භාවනා කරාම මේ විදිහට ප්‍රමාණකින් පස්සේ නෑ. අරමුණු ආවත් අරමුණු ඇල්ලෙන්නේ නැති තත්යකට තිබුණා. කිසිම දෙයක් මට තේරුණෙත් නෑ ඒක නිකන් හරි හරිම මේ අමුතු විදිහක් ඒක. කිසි අරමුණක් ඒ වුණාට මමයා ඉන්නකම් කරන්නේ මොකද්ද? අර කියන විවේකයට යන්න හදන එකක්ද නැත්නම් වාගේ ලෝකේ තියෙන වගකීම් ඔක්කොම ඔළුවේ දාගෙන අර බබාගේ මේ තාත්තගේ අර අතීතේ අනාගතයයි අරයයි මේයි ඔක්කොම අනාගත ගාගන්න එකනේ කරන්නේ. ඉතින් මේකට දෙවන්නේක් කරපු දෙයක්ද මේක? නැත්නම් මම යම කරපෙගත්. මොකද හිතෙන්නේ? මමම තමයි. ඉනායනෝනේ කියන්නේ මගේ තියෙන ඥානවන්තකම. මගේ තියෙන වගකීම් බහුලකම. මගේ තියෙන මේ යුතුයකම් ඉෂ්ට කරන ගතිය නිසා ලෝකේ තියෙන කක්ක සේරම අරගෙන ඔඩොක්කේ දාගෙන ගඳයි ගඳයි කියන. මෙච්චර කක්කතේදී බුදුහමර පෙන්වන්නේ කක්ක නැතුව ජීවත් වෙන හැටි. ඒක පෙන්වුවාට පස්සෙත් අපිට ඒකට චර්යාවෙන් සපේලා ජීවත් වෙන්න බෑනේ. ඒක පෙන්වලා දුන්නට පස්සෙත් ඒ අප ඒ අපදානයේට ඒ චර්යාවට සපෙලා ජීවත් වෙන්න බෑ අපේ මේ යුතුයකම් වගකීම් මෙන්න මේවට තමයි කර්ම කියන්නේ කැම්බිරිලි කියන්නේ මේව තමයි අපි උපේලා තියෙන්නේ ඒ නිසා මෙතෙක් කල් උපේලා තියෙනවා නම් ඒ සේරම කැම්බිරිල්ලක් විතරයි මේ විවේකයේ ගන්න ඒක තමයි තියෙන එකම බාධාව හැබැයි එච්චර කැම්බිරිලි තියේදී පව් කරද්දිත් මේ විකට යන්න පුළුවන්කම මගේ දක්ෂකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකම ධර්මයේ තරම්ම දක්ෂයි. අපි මේ තරම් අතීත අනාගත ගැන කල්පනා කරලා දරුවෝ ගැන කල්පනා කරන, අරයා ගැන මෙයා ගැන කල්පනා අතන මෙතන කල්පනා කරද්දිත් අපිට බුදුහාමර පෙන්නවා ඊව මොකක්වත් නැතෝකෙන් වෙන් වෙන්න පුළුවන් වෙන් වෙලා බලපන් අසහනයක් නැහැ අතතියක් නැහැ. ඒ බව දැනගෙන තියෙද්දිත් මමියා මටත් තොරා පැදුරටත් තොරා ගිහිල්ලා අතීත අනාගත ගැන හිතනවා. අරයා මෙයා ගැන හිතනවා අතන මෙතන ගැන හිතලා ආතතිය අරගෙන ඉගල කියනවා අරක හොඳයි කියලා. එතකොට යාට වගකීම් වැඩි නොදකගෙනාට වැඩිය දෙපැත්තම තේරෙනවනේ දැන්. ඊට පස්සේ මෙන්න මේකට ගැළපෙන ජීවන රටාව සකස් කරගන්න. මේකට ගැළපෙන කම්මා කම්මන්තිය ලෑස්ති කරගන්න. මේකට ගැළපෙන සම්මා වාචා ලෑස්ති කරන්න. එතකොට තේරෙයි මේක හම්බ කරලා තිබුණ හැම දෙයක්ම දඩයක්, ණයක්, කැඹිරිල්ලක් සංස්කාරයක්. එහෙම කියනකොට හිත නරක වෙනවද? නෑ නෑ. අනිකට කෑ ගහලා කියන්න පුළුවන්ද මේ ඔක්කොමලා තොපි රැස් කරලා තියෙන හරිය සංස්කාර කියලා කියන්න හිතෙනවා අපෝ මන් දන්න ගොඩක් අය ඉන්නවා එහෙම මට එක්කන් එන්න තරම් හිතෙනවා යායව ආවොත් මෙතන පිස්සු ඇදලා ඩබල් වෙනවා ඔළුව ක්‍රේල් වෙනවා <laughs> ඇයි මොකද ඉන්නකන් රැස් කරන එකනේ කරන්නේ එහෙම අදියට රැස් කරලා ආඩම්බරකමුත් කියනවා ඒ ඔයගොල්ලන්ට නෑනේ අපිට දෙකක් තියෙනවා තුනක් තියෙනවා ඉතින් කියන්නේ එතන උඹලා මෙච්චර අසුචි තියෙනවා උඹලා ගාව මෙච්චර කක්ක තියෙනවා උඹලා ගාව මෙච්චර සංස්කාර තියෙනවා උඹලා ගාව මෙච්චර දුක් තියෙනවා උඹලා ගාව මෙච්චර මාරපාක්ෂිකයි උඹලා කියලා. ඒක නෙමෙයිද? ඉතාමත්ම ලොමු දැහ ගන්න ඕන දේ තමයි එවැනි සංස්කාර ජීවිතයක් ගත කරද්දී පරිේශන මට්ටමකින් හෝ කෙලෙස් නැත්ැනකට යන්න බුදුහාමරවට පාර පෙන්ලා තියෙන එක බුදුහාමරන්ගේ සා ධර්මයේ දක්ෂකම. ඉතින් කොච්චර අපවෙන්න ඕනද? කොච්චර කැපවෙන්න ඕනද? දැකපු දේ බහුලීගත කරන්නේ. භාවිත බහුලීගත කරලා තවත් ওই පරණ කුණු කන්දල් ඔළුවේ දාගන්න නැතුව ජීවත් වෙන්න එදාට තේරෙනවා මේ රැස් කරන වෙලාවේ තේරෙන්නේ නැහැ මේක අස්කරන තියෙන අමාරු. අපි මේ රැස් කරන වෙලාවේදී රැස් කරන්න තියෙන අනිකට ඉක්මනට ගිහලා රැස් කරන්න හදන වෙලාවේදී මේක අයින් කරන්න වුණොත් කොහොමද වෙන්නේ කියන ප්‍රශ්න තේරෙන්නේ නැහැ. නමුත් ඒ දේ අත්දකින්න නැතුව මැරෙන්න වුණොත් ගාස්කල යුතුයි අස්කරන්න අමාරු කියන එක දැනෙන්නේ නැතුව වටහා ගන්න තු මැරුණොත් මුර්ග මරණයක් ඒක. හරක්ගෙක්ගේ මරණයක්. තිරිසනෙක්ගේ මරණයක්. කලින් මේක හිතට ආව ගම ලොකු සංවේගයක් පහළ වෙනවා. අඩු ගානේ දැන්වත් කෝල්ල කපන්න කොස් කපන්න ඉස්සලා කෝල්ල ටික පොල් තෙල් ටිකක් අතේ ගාගෙන හිටියොත් හොඳයි මොකද කොස් කැපුවොත් නම් කෝල්ල ගෑවෙනවමයි අනේ පොල් තෙල් ගාන ක්‍රමයි බුදුහාමුදුර කියලා දීලා නැහැ මේක බය කරලා පෙන්නන ඕන්න බලාපන් බහම්බ කරගත්තොත් රැස් කරුවොත් නම් ඕවා තමයි හම්බ වෙන්නේ කියලා ඒක නිසා ඒක දැකපු කෙනාට නොදැකපු කෙනාට වඩා ඒකට චර්යාවෙන් සපේලා ඒකට අනුව කටයුතු කිරීමේ දක්ෂකමක් තියෙනවා. හැබැයි ඒකට අබමල් රේණුවකවත් උදව්වක් බාහිර ලෝකෙන් නම් ලැබෙන්නේ නැහැ. බාහිර ලෝකේ තියෙන හරියක් තියෙන කරදර. මේකට පොළුම තමයි. මේකට කොක්කම තමයි. ඇනේම තමයි. උදැල්ලම තමයි. ඒ නිසා මේක කරන්න පුළුවන්ද කාටවත් නොදැනෙන තාලෙට. තේරෙනවද මේ කියනවා? තේරෙනවා. කාටවත් නොදැනෙන්න මේ ගමන යන්න ඕනේ. දී යටින් ගින්දර ගෙනියන්න ආසේ. කාට හරි දැක්කොත් ඌ කරන්නේම පොල්ලක් දාන එක තමයි. ඒ ආයෙත් කත්තා දෙකක් නැහැ. විශේෂයෙන්ම පොළ දාන්නේ බෞද්ධයා. ඒ පොළ දාන ජාතියට තමයි බෞද්ධය කියලා කියන්නේ. කතෝලික මිනිකෝකට මොකක්වත් කරන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සු මොනක්වත් කරන්නේ නැහැ. කරන හරියක් දාන්නේ ඒත් කිට්ටු අන්තියෝ. ඒත් මගේම කට්ටිය තමයි. ඒ නිසා ඒ අයට නොදැනෙන්න මේක ගෙනියන්න ඕන දී යටින් ගින්දර ගෙනියනවා. පුළුවන් වෙයි කියලා හිතනවා. උත්සාහ කරමු. උත්සාහ කරමු. බුදුහාමුදුරු ඉන්න කාලට වැඩිය අද ඒකේ අවශ්‍යතාවය වැඩි. ඒ වගේ මේක කරන්න පුළුවන්. කෙරුවට පස්සේ පුදුම ඥානයක් එන්න පටන් අර ගන්නවා. මේ ලෝකෙට කියන ಗುಣ වසංගාගෙන ලෝකෙට අඟවන්නේ නැතුව තමන්ගේ කටයුතු කෙරෙන්න ඕන. ඒක හරි අමාරුයි. නාකි වෙනකොට ලේසියි. තරුණ කාලේ හරි අමාරුයි. ඉතින් බුදුජානනාංශ කියන්නේ මේ කරපන් කියලා ජීවිතේ පතම යා මේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුවනේ පුළුවන් නම් කරපන් කෙරුවා. සංකිච්ඡ සාමණේර, පඬිස සාමණේර, විසාකා මහෝපතිකා වගේ ඇත්තෝ අවුරුදු 7 දී කරා. ඉතින් අපි උත්සාහ කරමු ඈ. නිර්වචනයි. දැන් අපිට තව විනා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට දැනගන්න උවමනා කරනවා උපෝසත අටාංග සීලය හෝ ගෘහස්ත දස සීලය තමාම සමාදන් වීමේ කිසියම් අඩුපාඩුවක් තියනවාද ගරුතර ස්වාමීන් වහන්සේලා කෙනෙකුගෙන්ම ලබා ගන්නේ නැතු. ජාමුදුරගාව සීල් තියෙන්න එපා ගන්න. දැන් ඉන්න ආමුදුරගාව කාගෙත් තියෙන දස සීල්. එක්කෙනෙක් ගාවත් නැහැ. <laughs> ඒක දන්නේ නැද්ද? හොඳයි ස්වාමීන් වහන්සේ දැන් අපි තා තනියම සමාදන් වුණා කියලා නෑ නෑ මං කියන්නේ ඔය සිල් දෙන හාමුදුරන්ට සිල් තියනවාද කියලා දන්නවද? අපි දන්නේ නෑ. <laughs> ඉතින් ඒ නම් මේක මල කෙලියක් නෙවෙයි. පිරිසිදු වතුර කියලා කොහෙන්ද ගන්නෙ? මම පැවිද්දෙක් වශයෙන් මම මේ කතා කරන්නේ. කලාතුරකින් හාමුදුර කෙනෙකුට තමයි සිල්පද මොනවද කියලා දන්නේවත්. ඒක දැනගන්න ඕන කමක් නෑ හාමුදුරන්. ඉතින් උපාසකම්මල මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ හොඳම සෝස් එක මොකද්ද? ඔරිජිනල් බඩු ගන්න. මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු ඕනේ තරම් තියෙනවා. ඔරිජිනල් එක මොකද්ද කියලා. ඉතින් ඔරිජිනල් බඩු නෑ. ගන්න නෑ. ඒ හාමුදුර කෙනෙක් ගන්න ගියාම ඒ හාමුදුර පපු වතුර ගන්නවා. මේ ළඟදිත් හාමුදුර කෙනෙක් කියලා දෙනවා. දානයක් දුන්නාට පස්සේ උපාසකම කළු බණක් කියන. ඊට පස්සේ කළු උපාසකවට මට එකක් කියත හැකි. ওই උපාසකම්මට විතර මට සිල් නැහැ. උපාසකම්ම විතර මම භාවනා කරලා නැහැ. උපාසකම විතර මම මේ බණ දන්නේ නැහැ. මම හොඳටම දන්නේ නිසායි කියන්නේ ඕගොල්ලෝ භාවනා කරන කට්ටිය මම දැන් බණක් කියන්න ඕනේ. චාරිත්‍රය කරන්න කියනවා මිසක් මගේ බණෙන් ඔයාලට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ උපාසකම මට කියනවා මෙහෙම ආහඳුරු කොච්චර නිහතමානීද ස්වාමීන් වහන්සේ. මගේම දාන ටික වළඳලා මම්ම අනුමೋದනා කරන්න කිව්වට පස්සේ කිව්වලු මට බණ කියන තරම් භාවනා ගැන දැනුමක් නැහැ. සීලය පිළිබඳ මට එච්චර උපාසකම්ම ගිහිව ඉඳගෙන කරන ඔය ඌලියා කරන ගමන් තකින රීසලංගත් මට ආඩම්බරයක් නැහැ. උපාසකම්ම තරම් බණ දන්නෙත් නැහැ කියලා. ඒ ආමතුරු ගැන මම සාදු කියලා පිළිගන්නවා. මොකද නිහතමානී. ඒ නිසා මේ අනිත් පැත්ත ගැන අපි මේ මහා ලෝකෝට ආදර්ශයක් තියෙනවා කියලා කතා කරාට අපි මේ ගණ්ඩ හදන ප්‍රභවය ඒක ගැන දෙපැත්තම මම දන්නවා මම පැවිදෙන්න ඉස්සෙල්ලත් දන්නවා. ඒක නිසා කවුරුහරි ළඟට ගිහලා සිල් ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. මං ඉස්කෝලේ යන කාලේ හැන්දවරු ඉස්කෝලේ ගියේ. හයේ පන්තිය, හතේ පන්තිය, අටේ පන්තිය හැන්දෑවේ තියන්නේ. මොකද ඉස්කෝලේ ඉඩ නැහැ. ඉතින් හැන්දෑව උදේවරුේ ඉනකොට හාමුදුර කෙනෙක් කැවිලා සිල් දෙනවා. මං දන්නවා ඒ හාමුදුරන්ට සිල් නැහැ. ඒ හාමුදුරන් හොඳටම දන්නවා. මම හාමුදුර කෙනෙක් කෙනා හිල් දෙනවනේ. දැන් හැන්දෑවේ කවුරක්වත් නැති නිසා අපේ සිංහල සර් මට එන්නේ කිව්වා ඇසෙම්බලි එකේ ඉස්සරහට ඇවිල්ලා පන්සිල් දෙන්නයි කිව්වා. මම පටන් ගත්ත ගමන් පාණතිපාත වේරමණී සික්ඛාපදං සමාධියම කියනකොට මම රෙකමන්ඩ් කරපු ස්වාමීන් වහන්සේත් වසවිලි රැජ්ජයි. නමස්කාරයක් නැහැ මොකක්වත් නැහැ මම පටන් ගත්තේ පාණතිපාතයි. එහෙනම් නතර නතර නතර වෙන කියලා මං කියනවා හිමීට ඔයා දැන් හයියෙන් කියන්නේ කිව්වා. මං ඊට පස්සේ ගෙදර ගිහලා බත් කලිනුවට පස්සේ ඔක්කොමලා බත් කන ගමන් අප්පච්චිත් හිටියා. මං කිව්වා මේ මට අද assembly එකේ සිල් දෙන්නේ කියලා කිව්වා. අප්පච්චි කිව්වා ඉතින් උඹ ළඟ තියෙන්න එපා ඇතිල්. උඹට පහක්වත් නැතුව ඔබ දැන් පහක් දෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඉතින් මං හිතුවා ඇත්තට සිල් දෙන්න කියප එක ලොකු නම්බුවක් වෙන්නේ නැති කියලා. ඇත්තට සිල් දෙන්න ඉතින් මයි ළඟ සිල් තියෙන්න එපාය. ඊට පස්සේ කිව්වා අඩු ගානේ අට සිල් සමාදන් වෙච්ච එකට ඒක රකින්න කෙනාට පන්සිල් දෙන්න පුළුවන්. දස සිල් සමාදන් වෙච්ච කෙනාට අට සිල් දෙන්න පුළුවන් පන්සිල් දෙන්න පුළුවන්. සාමනීර දස සිල් සමාදන් වෙච්ච කෙනාට 11 දස සිල් දෙන්න පුළුවන්. උපසම්පදා වෙච්ච එකනට සාමණේර දසීල දෙන්න පුළුවන්. එමයයි මේ සාසනේ තියෙන්නේ. නමුත් ඔය දෙන හුඟ කෙනෙක් වගකීමෙන් නෙමෙයි කරන්නේ. ඉතින් ඒක නිසා දැන් කොහොමද ප්‍රශ්න අහන්නේ ආයසර ප්‍රශ්නය? <laughs> සාමාන්‍යයෙන් මම ඇහුවේ මේ පොසත අටාංග සීලය හෝ දස සීලය සාමාන්‍ය මගෙන් පුරුද්දක් තියෙනවා ස්වාමීන් වහන්සේ පොයේ දවසට හෝ මේ වගේ සීල් ගන්න කලින් දවසේ. දැන් අද නම් සීල් සමාදන් වෙන්නේ ඊයේ රාත්‍රියේදී ඒ වැඩ කටයුතු නිම වුණාට පස්සේ තනියම සිල් සමාදන් වීමේ පුරුද්දක් තියෙනවා. ගෙදරදී වුණත් පොයේ දවසට කලින් දවස් සිල් සමාදන්. ඒකට මම අහන්නේ ස්වාමින් වහන්සේ පන්සලට ගියාට පස්සේ එදාට පන්සල් යනවා විශේෂයෙන් පොයේ දවසට නම් සමහර අටවක පොයේ දවසට නම් ගෙදරින්දගම එහෙම සිල් සමාදන් වෙලා ඒ විදිහට ගත කරනවා. අර පන්සලට ගියාට පස්සේ ස්වාමින් වහන්සේ සිල් දෙනකොට මම සිල් සමාදන් වෙනවා. ඉතින් ඒකේ මම සිල් සමාදන් නොවුණත් අර සමාදන් වීමේ අඩුපාඩුවක් වෙනවද කියලා එකයි මම ඇහුවේ ස්වාමී. නෑ ස්වාමීන් වහන්සේටමක් සිල් දෙද්දි Taman සිල් සමාදන් වෙන්න හදනවා නම් පැහැදිලිව ඒක ස්වාමීන් වහන්සේට කරන අභියෝගයක් වෙනවා. නෑ ස්වාමීන් සමා වෙන්න මම කලින් දවසේ රාත්‍රියේ සමාදන් වෙලානේ ඉන්නේ. එහෙම නෑ ඉතින් ආයෙ සමාදන් වෙන්න අවශ්‍යතාවය නෑ. අවශ්‍ය නෑනේ කැඩිලා නෑ මගේ සීලය. මට සාතිකවම පිළිසෙන්නේ. ඒකට සමන් සමාදන් වෙන්න ඕනෙත් නෑ. හාමුදුරන්ගෙන් ගන්න ඕනක මොකුත් නෑනේ. නෑ එතන ප්‍රශ්නයක් මට නෑ. ඒකේ මට මට තේරෙන්නෙත් නෑ එතන ප්‍රශ්නයක් මොකද්ද තියෙන්නේ. එහෙම සමාදන් වීමේ අඩුපාඩුවක් නැහැ නේද ස්වාමීන් වහන්සේ? තමන්ම සමාදන් වුණා කියලා. දැන් අපි හොදලා තියෙන රෙද්දක් ආය සන්ලයිට් සබන් ටිකක් ගාලා හේදුවට ඔගේ ප්‍රශ්නයක් නැහැ නේ. නම සන්ලයිට් ගන්න ඕන කරන්නේ කුණු තියෙනවනන්නේ. ඉතින් ආයතරක් හේදුවට කමන්නේද කියලා ඔය සන්ලයිට් කම්පැනි ආ කියයි මම එපා කියයි. සන්ලයිට් කම්පැනි කියයි හොදපුරෙද්ද උනත් හොදන්න සන්ලයිට් ටිකක් වැඩියෙන් ගාලා හොදන්න කියලා. මොකද බිස්නස් එක යනවනේ. මට තේරෙන තියෙන්නේ මේ හොදලා නැති රෙද්ද ආය හොදන්න ඕනේ නැහැ. නමුත් මේ අධිකාර මහත්තයා ටෙලිවිෂන් එකේ කතා කරලා කිව්වා මං කවදාවත් සිල් සමාදන් වෙන්නේ නැහැ මොකද මම ඉතින් සිල්පත කැඩෙන්නේ නැහැ. ඒ නිසා නිතර නිතර සිල් සමාදන් වීම එන චාරිත්‍රයට කරලා තියෙන්නේ. ඒක මේ අවශ්‍යතාවයක් නැහැ. ජරා වෙලා නැත්තම් හොදන්න ඕන කමක් නැහැ. නමුත් අපිට විනේදී උගන්වනවා ওই ශිල්පද කැඩෙනවා කියන එක ඔය අත්තක් දරබර ගාලා කැඩෙනවා වගේ කැඩෙන එක නෙවෙයි චේතනාවකින් සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි චේතනා කෝටි ලක්ෂ වාරයක් දවසකට පහළ වෙනවා. එවැනි නරක චේතනාගෙන් වචනයක් කතා කරොත් ක්‍රියාවක් වුණොත් විතික්‍රමයි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි සපේලා උත්තර දෙන්න බෑ මම සිල්පද කඩලා නැහැ කියලා. කඩලා නැති වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා තියෙනවා පඤ්ඤාති වජ්ජ ලෝක වජ්ජ කියලා බුදුරජාණන්සේ පනවපු යම් ශික්ෂාපද තියෙනවා Taman දන්නේද කියලා. ඉතින් එතකොට අපි කරන්නේ කවාපති දේශනා කරනවා. ඒ වගේ කටයුතු කරනවා. පව් සමාකිරීමක් වගේ එකක්. පව් සමාකිරීමක් නෙමෙයි කෙසේ නමුත් ඒක Tamanගේ චේතනාවත් එක්කයි බලන්න මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මම සිල්පද කැඩිලා නැද්ද කියලා චේතනාව බලන එක. දෙක හාමුදුර කෙනෙක්ගෙන් ගන්නවද මම ගන්නවද කියන එක. මේක අවස්ථානුකූලව දැන් ওই යන තාලේ තමයි හොඳම ක්‍රමය. අවස්ථානුකූලව කරනවා මිසක් මේක කරපන් කියලා කියන්නේ එච්චරම විසරද දැනුවක් මට නැහැ. ස්වාමීන් සමාවෙන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි පැය 15ක් වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. තියෙනවා නම් හෙට ලියලා දාන්න. මොකද අපිට ඔක්කොටම සක්මන් කරන්න තියෙන වෙලාව හෙට කොලයක් කරන්න ඕක ලියලා දාන්න. අපි ඒ නිසා මෙතනින් අපේ ප්‍රශ්න විචාරක පළවෙනි වැඩමුළුවේ සමාව නිපාම්ත්‍ය සමාප්තිය සටහන් කරනවා. මෙතනින්ලා අපි විනාඩි 45ක් විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් කරන්න. සක්මණින් පස්සේ අපි මෙතන සාමූහික භාවනාවකට පරියංක භාවනාවට රැස් වෙනවා. පිරිමි අයට කැමතිනම් උඩ ශාලාවේ සක්මන සහ පරියන්කේ කරන්න පුළුවන් මෙහෙත් කරන්න පුළුවන්. කාන්තාපක්ෂය සඳහා උඩ මේ විහාර මළුව තියෙනවා පල්ලෙහ කැලේ සක්මන් කරන්න ඉඩ තියෙනවා ඒක කරලා අපි තුන විතර උඩ gediy ගහනවා කුඩ ගන්නකොට නැවත මෙතෙන්ට රැස් වෙනවා පරියංක භාවනාව සඳහා ඒ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි